නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ යථාපි කුම්කරා සිම්හා කෛරා මාලා ගුණේ බහූ ඒවං ජාතේන මත්තේන කත්තම් බං කුසලං බහුන්ති ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහතු සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ විසින් සවැත් නුවර පූර්වාරාමේදී දේශනා කරන ලද ධම්මපද ගාථාවක් ධර්මමාත්‍රිකාව යථාපි කුක්ඛරාතිම්හා කෛරා මාලා ගුණේ බහුන් එවං යාතේන මච්ඡේන කත්තබ්බං කුසලං බහුන් දක්ෂ මාලාකාරයෙකුට විශාල ප්‍රමාණයක මල් රැසක් ලැබුණා නම් විසිතුරු මල් වඩන් ගොසන්නේ යම්සේද එවැගේම අෂ්ට දුෂ්ටක්ෂණයෙන් තොර වූ නමවෙනි බුද්ධෝත්පාද සෙන සම්ප්‍රත්‍යයේ උපන්න නැනවත් මිනිසයා විසින් බහුලව කුසල රැස් කටයුතු කියන එක දාසාවෙකට තේරුමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනේ පැවැත්වුවේ පූර්වාරාම විහාර පූජා මහෝත්සව දවසේදී පූර්වාරාම විහාර පූජාව සිද්ධ කෙලේ විශාකා මහා උපාසිකා මාතාව විශාකා මහා උපාසිකා මාතාව බුද්ධ ශාසනයෙහි දායකා පක්ෂයෙන් අග්‍ර දායකත්වයේ ගෙනාගත් මහා පින් ඇති උත්තමාවක් එතුමිය කල්ප ලක්ෂයකට පෙර සියමතුරා බුද්ධ ශාසන කාලයේ සිටු කුමරියක්. ඒ කාලේ අවුරුදු ලක්ෂයක් පරමාස වින්ද. නිතර බුදුබණ අසමින් දම් පින්කම් කරමින් ජීවත් වෙන එතුමියට දකින්න ලැබුණ එක්තරා උපාසිකාවකට අග්‍රදායකත්වයේ පිරිනමනවා දැක්කා. මෙතුමිය ජීවිත නැමුණ ඒ වෙලාවේ මේක ඉතා වැදගත් ලාභයක් වඩ වටිනා තානාන්තරයක් මමත් මේක පතන්න ඕනේ කියලා බුදුපාමොක් ලක්ෂයක් සංඝරත්නයේට දිනාතක් පුරා මහා දානයක් දුන්නා. හත්වෙනි දවසේදී බුදුපාමොල වැඳ නමස්කාරයෙන් ප්‍රාර්ථනා කළා දිනහට මුළුල්ලේ සිදු කරගත් මේ ඉති අසීමිත කුසල ධර්මයන්ගේ ශක්තියෙන් මටත් අනාගත බුදු සසුනකදී අග්‍රදායකත්වයේ දිනා නිවන් සුව ලබන්නේ මේ කෙන හේතු වේවා කියලා ප්‍රාර්ථනා කළා. ඒ පැතුම ඉෂ්ට සිද්ධ වෙන බව එදා ප්‍රේමස්රා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් විවරණ දීන් වශයෙන් දේශනා කළා. අල්ප ලක්ෂයක් මෙතුමිය එම කුසල ඡන්දයෙන් කුසල වීරියෙන් කුසල චිත්තයෙන් කුසල හේමන්තන නුවණින් සිද කරගෙන ආව ඒ මහේසාක්‍යයේ කුසල ධර්මයන්ගේ ශක්තියෙන් භවයක් භවයක් පාසාම දානපති කෙනෙක් නේ පාරමී පුරාගෙන ආවා. ඒ අතරතේ මේ මහා භද්‍ර කල්පයේ තුන්වෙනි වරට ලෝකහල වූ කාශ්‍යප සරුවක් ශාසන කාලයේදී බර්ණස් නුවර සිටි කියන කපි රාජ්‍ය රුවන්ගේ දේනියන් හත් දෙනාගෙන් හත් වෙනියා වෙලා ඉපදී සිටියා. ඒ කාලේ එතුමියගේ නම සඳහන් වෙන්නේ සංඝ දාසී කියලා. සමනී සමන බුද්ධාතේ භික්ඛුනි භික්ඛ දායිකා ධම්මාචේව සුධම්මාචේ සංඝ දාසීති සත්තුනා කියලා ඒ දූරු අධ්‍යනාගේ නම් සඳහන් සඳහන් වෙනවා. ඒ හත් දෙනාම අපේ බුද්ධ ශාසනයෙහි නිවන් දැක්ක හත් දෙනෙක්. එයින් හත් දෙනා සංඝ දාසී. මේ හත් දෙනාම එවාගත්ත පරමාසාරදු 20000ක් තිබුණා 20000ම කුමාරී බඹසර හැසිරෙමින් බුදුපාමොක් සංගරවනට චීවර පින්දපාත සේනාසන ගිලාන ප්‍රත්‍යාදීන් උපස්ථාන සැලසෙමින් අප්‍රමාණ කුසාදස් කරගත්තා එයින් නැවත දෙවොල්ලම උපන්නා අපේ බුද්ධ ශාසන කාලයේදී මෙතුමිය මගධ රටේ බග්ගේ නගරයේ මෙන්නක සිසු පවුලේ උපන්නා ඒ කාලේ මගධ රටේ හිටිය අමිත භෝගී සිටුරු පස් දෙනෙක් මෙන්දක කාසවලිය ජෝතිය ජාතිල පුන්නත කියලා එයින් මේ මෙන්දක සිටුවරයා කියන්නේ විසාකාවගේ මුත්තනුවෝ විසාකාවගේ පියා ධනංජය සිටුවරයා මම සුමනා දේවි ධනංජය සිටුවරයාගේ පියා මෙන්දක සිටුවරයා මම චන්ද්‍රපත්මා සිටු දේවියෝ ඔය පවුලේ හිටියා පුණ්‍ය ඉරිදිවන්තයන් පස් දෙනෙක්. මෙන්න එක සිටුවරයයි චන්ද්‍ර පද්මාසිකු දේවියයි ධනංජේ සිටු පුත්‍රයයි එම සුමනා දේවී සිටු කුමාරියයි හතර දෙනාගේ 16 කිටි අපුන්නේ කියලා පස් දෙනාට ඉරිදි පහක් තිබුණා. මෙන්න එක සිටුවරයා ස්නානයේ කොට අහස දිස බැලුවාම සුවඳ රත්හැල් මේ වර්ෂාවක් ඇලා දී ගබඩාවල් එක රාස් 250ක් කෙරෙනවා. එතුමාට කුඹුරු වපුරන්න අවශ්‍ය නැහැ. දී අවශ්‍ය වේලාවට ස්නානය කොට ආගමික බලනවා. එන සිටු දේවිය හා නැලියකින් බතක් සම්පාදනය කොට මුළු ජම්බුද්දීය සවාසයෙන්ද බත් බෙදා දුන්නත් බත් අවසන් වෙන්නේ නැහැ පිළිඳු වෙන්නේ නැහැ. ඒ එතුමියගේ කුණීර්ගිය. ඒ දෙන්නගේ එකම පුතා ධනංජය සංඛා 19000ක් ඇති පසුම්බියක් අරගෙන ජම්බුද්දීප වාසීන් 100 200 බෙදා දුන්නාට ඒක කහවණුවක්වත් අඩු වෙන්නේ නැහැ. ඒ කුමාරගේ පුණ්‍යයේදී. එම සුමනා දේවී සිටු කුමරියේ දී කිඹක් අරගෙන මුළු ජම්බුද්දේ ප්‍රවාසීන ලාභ දෙලාස බෙදා දුන්නත් දී කිඹෙන් එක වී ඇටයක්වත් අඩු වෙන්නේ නැහැ. එයා හතර දෙනාගේ 16 කෙටියක් කුඹරට සීසාන්ද කුඹරට දැක්සාම එක නඟුල් පාරක් පානකොට නඟුල් පාරවල් හතක් හතක් බැගින් 14ක් වැඩිපුර සීසෑරෙනවා. මේ විදිහට මහා පුණ්‍ය ඍජුවන්තයන් පත්මිනේකේ පවුලේ හිටියා. ඒවා නිකන් ලැබුණා නෙමෙයි. හේතුක ඵලයක්. ඒ කියන්නේ කාශ්‍යප ශාසනයේට අපේ ශාසනයේට අතර කාලේ බර්ණස් නුවරේ සිටු පවුලක්. සිටුවරයා රාජසේවයට යනකොට පුරোහිත බ්‍රාහ්මණයාගෙන් යහව අනාගතයේ රටට සුභාසුභ පලාපල කොහොමද කියලා. අග්‍ර පුරෝහිතතුමා කිව්වා තුන්වා රුද්දක් ජීතන මුළු ජම්බුද්වීපයේ දුරුදිශයක් ඇති වෙනවා කියලා. එසා මේ සිටුවරයා තිබුණු තාක් ධනෙ වියදම් කරලා ලක්ෂ ගණන් කුඹුරු යායවල් අස්වද්දවල විශාල ප්‍රමාණයක දී ගබඩා කෙරුවා. මේ ගබඩාවල් 1250ක්ම කැස් කෙරුවා. තවත් දී කියන ඒවා කලකෙඩි 60 70 80 90 අල්ලන විශාල කල් දේරම් වල තැන්පත් කළා. මේ රතු කොට වල තැන්පත් කළා. යදිත් මේ පලාහලයට කළා. පොළවේ ලින් කනලා ලින් වල තැන්පත් කළා වී ඒ දුර්භික්ෂයට උරුකු දෙන්නේ. නියමිත කාලයේ දුර්භික්ෂය ආවා. ඉතින් මුළු මහත් ජම්බුද්දීපේම දුර්භික්ෂයෙන් පීඩිත වුණා. රජවාසලකයි සිටුමාලිගාවේ සිළු දෙනාටයි බත සැපියුනේ සිටුමාලිගාවෙන්මයි. කාලයක් ඇවෑමෙන් ඒ වී අහෝසී වෙන්න ඉවර වෙන්න ගියා. සිටු ගෙදර දාස්කනල් සේවිත සේවිකාවන් හිටිය ඇත්තන් ලිකවා දරුවෙනි දැන් ඉතින් ඉදිරියට ජීවත් වීම සඳහා කැලෑවල ගිහිලා කැලෑ කොළාරි අනුභව කරලා යම් කාලයකවත් දෙන්න කියලා පිටත් කරේ ඇරියා. එක දවසක් හරියටම ඒ පිඹිච්ච වී ගබඩාවල් ඔක්කොම කවෝසී වෙලා ඉවර වෙලා මේ ලිං මේ කල්දේනම් ඔක්කොම ඉවර වෙලා වික්කලති වික්කේව සූරල සූරල අරගෙන ඒවත් පාවිච්චි කරලා අන්තිමට තුරුනේ එකම හා නැලියයි ඒකත් ඒ සිටු දේවිය කලයක දාලා හංගල තිබිච්ච එකක් ඉතින් සිටුවරයා කාර්යශීලයේ පිටින් ඇවිල්ලා අද බොහොම බඩගිනි මොනවද තියනවාද කියලා සිටුවා සිටු දේවිය මම හංගල තියනවා ආනැලියක් අපි ඒකවත් අද හදාගමු කියලා ඒ බත හැදුවා. ඒ වෙනකොට අභ්‍යාසක් තිස්සේ නිරෝධ සමාපත්තියෙන් වැඩි සිටි පසේ බුදු කෙනෙකුන් වහන්සේ ජීවයෙන් බැලුවා කොතෙන්ද ජීවත් අද දාන ලැබෙයිද කියලා. මුළු ජම්බුද්දීපේ මේ ඒ වෙලාවට ආහාරයක් කොතනකවත් නැහැ. මේ සිටු ගෙදර තමයි තියෙන්නේ. බැලුවා ශ්‍රද්ධාව තියෙනවද මේ දානෙ දෙයිද? බැලුවාම ශ්‍රද්ධාව තියෙනවා. ඉරිදියෙන් ඇවිල්ලා පෙනී හිටියා. සිටුවරේ අත හොදාගෙන තලයට අත තියන් ඉස්සර දැක්කා. පුදුම සන්තෝෂයක් ඇති වුණා. තමන්ගේ බඩගින්න අමතක වුණා. කල්පනා කළා මම මේ ආහාර අනුභව කිරීමෙන් එක වේලක බඩගින්න නැති වෙන විතරයි. මේ තින්කසක් උතුමන් වහන්සේට දුන්නොත් මට කල්ප කෝටි ගණන් සම්පත් ලැබෙනවා. ඒ නිසා මගේ කුසගෙන්නට ස්තුති වේවා. මම මේක පූජා කරනවා කියලා තමන්ගේ කොටස ගිහින් පූජා කළා. පූජා කළා ප්‍රාර්ථනා කළා ස්වාමීනි මේ පිනේ දෙලින් නිවන් දකින්නතුරු සසර වසනතුරු දුරුදිස්ස බයක් සම්මුඛ නොවේවා විස්නානේ කොට ආහසදස බැලුවාම සුවඳ රත්යන් මේ වර්ෂාවල් නැලා මේ ගබඩාවල් 1250 කිරේවා මේ ඥාතියේ පිරිසමැට මෙසේම ලැබේවා මතු අනාගතේ උභාසලා ආબોධ කරගත් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවකී ආબોධ වේවා කියා ප්‍රාර්ථනා කළා මේක දැක්ක සිටු දේවිය. සිටු දේවිය තමගේ කොටස පූජා කළා. සිටු පුත්‍රයායි සිටු පුත්‍රයාගේ බිරිඳයි 16යි පස් දෙනාම පූජා කළා. දැන් ආනලියේ බත් ඔක්කොම පසේ බුදුරජාන් වහන්සේගේ පාත්‍රේ. පස් දෙනාම තම තම අභිමත පැතුම් පැතුවා. පසේ බුදුරජාණන් වහන්සේද මේ අනුදෙනාගේ පින මහත් කල වෙන පිණිස ගාථා දෙකකින් අනුමෝදනා දෙසලා දෙනි තෙනීම අහසින් වැඩියා. මේ පිළිසෙස උපුරාණ ප්‍රීතියක් සන්තෝෂයක් ඇති වුණා. චිතුවරයා කුසගින්නේම ඇල වුණා. නිින්දක් ගිහිල්ලා නිින්දෙන් අවදි වෙලා ආවා. චිතු දේවියගෙන් අර බත සාපයාපු ඇලියේ දම් කුඩේවත් වෙනවද බලන්න බොහොම වැඩ ගින්නේ කියලා. සිටු දේවෝ සෝදලා අත්කල තිබුණේ නම් සිටු දේවේ බොහොම කීකරුයි. කවදාකවත් නැtei කියන්නේ බැරි කියන්නේ නැහැ. හොඳයි මම බලන්නම් ස්වාමීනි කියලා ගිහින් අර හැලිය වහලා තිබුණ එක අරලා බැලුවා. පුදුමේ කියන්නේ හරියට සමම් පෙට්ට මල්කතුළු වාගේ සුවඳ විහිදුවන බත් පිළිලා තිබුණා. ගෙදර සිටියේ සීල දෙනාට කෑම බෙදලා දුන්න ගන්න ගන්න හැන්ද පෙරේනවා. අසල් ගැතියන්වත් රජගෙදරටත් දාන ආහාර දුන්නා. මුළු ජම්බුද්දීපේම දුර්භික්ෂ බය අවසන් වෙනතුරු ඒ බත් හැලිය අවසන් වුණේ නැහැ පිළිුණුනේ නැහැ මෙලවම කරන කුසලයන්ගේ මෙලව ඵල විපාක ලැබෙන හැටි මේකට කියන දෙක්ක ධම්ම විපාකය කියන. සාන්දෘෂ්ටික විපාකය කියන. මේ තුපස් දෙනාම ওই විදිහට ඒ කාලේ බොහෝ කුසල් කරගෙන දෙව්ලෝ ගියා. බුද්ධාන්තරයකට ආසන්න කාලයක් දෙව්ලොව ඉඳලායි මේ ජනපදයේ පහළ වුණේ. මගධ රටේ ගබ්බිය නගරේ එයින් මෙන්දක සිටුවරයයි සිටු දේවියයි සිටු පුතායි සිටු පුතාගේ බිරිඳයි මේ හතර දෙනාම කලින් වගේම ඒ ඥාති සම්බන්ධතාවය ඇති වුණා. මෙන්දක සිටුවරයාගේ නම අප්‍රසිද්ධයි. එතුමාට මේ ළම ලැබුණේ වේශයට හේතුවකි. ඒ මොකද මේ මෙන්දක සිටුවරයා මාළිගාවක් හදලා ගෙව දෙන දවසේදී අටකිරියක් මානේ අටකිරියක් වෙන්නේ අක්කර 32ක් අක්කර 32ක් මානේ පිටින් පිට ගෑවෙන්න රත්තරන් බැටළුවම් පහළ වුණා. අශ්‍යන්තරන් උසයි මහතයි දිගයි. ඒ අශ්‍යන්තරන් විශාල බැටළුවන්ගේ කටෙන් ඕනෑම දෙයක් නැගිරෙනවා. මට කෑම දීම ඕනේ, ඇඳුම් ඕනේ, ආභරණ ඕනේ මොනවද ඉල්ලන්නේ? ඔක්කොම නැගිරෙනවා. කල්පෘක්ෂයක් වාගේ. ඒ නිසා තමයි මෙතුමාට මෙන්දක කියලා නම ලැබුණේ නිකන් නෙමෙයි. මෙන්දක කියන්නේ බැටළුවන් නමක් නේ. ඇයි මේ විදිහේ පුණ්‍ය විපාකයක් ලැබුණේ? විපාකයේ බුද්ධ කාලයේදී කරගත මහා පිණක විපාකයක්. විපාකයේ බුද්ධ කාලයේදී සිටුවරේ සිටියා මේ සිටුවරයා හැදුවා බුද්ධ බුදුරජාණන් වහන්සේට සුගන්ධ ගන්ධ කුටියක්. එතුමාගේ නම අපරාජිත. එතුමාගේ දෑන කෙනෙක් සිටියා එතුමාගේ නම අපරාජිත. ඒ මානන් මේ මාමන්දි වෙන සිටුවරයා සත්පුරෝණයෙන් ගන්ධ කුටියක් කරවා පූජා කරන වෙලාවේ මේ බෑනනුව කිව්වා අනේ මාමේ මටත් මේ පිනේ කොටසක් ලබා ගන්න මා මේ ආසනිය අත්හැරලා දෙන්නම් කියලා. බෑ බෑ ඉද දෙන්න බෑ මට මොන ඇතින්කම කිව්වා. පස්සේ මේ බෑනනුව මොකද කරේ? ධර්මශාලාවක් ඇදුවා. ගම්මේ කුටියේ ඉදිරියෙන් දහස් ගානකට වාඩි වෙන්න පුළුවන් ධර්මශාලාවක් ඇදුවා. ඒ ධර්මශාලාවේ ධර්මාසනයේදී කකුල් වලට හැදිය රත්තරන් බැටළුවෝ ධාමාසනයේ සකුල් ලොක්කම අතරම සතරම් ගැටලුවේ ඇතේට හැදී. මෙන්න මේ කුසලයේ බලයෙන් මෙතුමාට මාළිගා පිටිපැත්තේ අතකිරියක් මානේ සතරම් ගැටලුවන් දහස් ගණක් පහළ වුණා. ඉතින් මේක මහා පුණ්‍ය හෘදයක් කවදාකවත් අගහිතියක් නෑ මුළු සම්ප්‍රාප්තම පිළිලා ඉතිල්ලා ලැබුණා. ඒ චන්ද්‍රපත්මා සිටු දේවිය මේ අපේ දකුණු අතේ චන්ද්‍රලාංකරය වම් අතේ පද්මලාම් කියන එනිසානේ චන්ද්‍ර පත්මා කිව්වේ. ඔය විදිහට මහා පින් ඇති පවුලක් තමයි මේ විසාකාවගේ මෞපිය මුතුන් මිත්තන්ගේ පෙළපත. ඉතින් මේ විසාකාව එම ගණන්ගේ සිටුවරයාගේ සුමනා දේවිගේ පළමුවෙනි දරුවා. මේ දරුවා වයස 7 වෙනකොට ආයේ අපේ සරුවක් යනවා සලෝතුරා බුදු වෙලා චාරිකාවේ වැඩි. පළමු ගමනේදී 1250ක් රහතන් වහන්සේ සමගයි මේ රජගහ නුවර බද්දිය නගරයේ මේ ප්‍රදේශ තුල චාරිකා වැඩි. ඒ කියන්නේ අගතව දෙනම වහන්සේයි ඒ දෙනම වහන්සේ සමග පරිදින රහතෝ 250ක් දෙනයි උරුවෙල කාශ්‍යපාගේ දහසක් රහතන් වහන්සේලායි. මේ තමයි 1250. ඒ ගමනේදී මෙන්නක සිටුවරයා පෙරහැර සංවිධානය කළා. ඒ පෙරහැරේ මුලතම ගියේ විශාකා කුමාරිකාව. කුන් කලස්සනගෙන කොඩි අරගෙන කුමාරිකාවරු 500ක් දෙනෙක්. සිටු කුමාරිකාවරු 500ක් දෙනෙක් සෝදානම් කරලා පෙර ගමන් යවලයි බුදු පාමුක් සංගරෝණ පිළිගත්තේ. එසේ පිළිඅරගෙන විශාල ධර්මශාලාව ඉදි කරලා බුද්ධත්මක සංග්‍රහණයේ වඩා හිඳුවලා බණ ඇසුවා. එදා ඇසූ බණේදී මෙන්නක සිටුවරයායේ චන්ද්‍රපත් මාසිතු දේවියයි ධනංජය සිටුවරයයි සුමනා දේවියයි මේ සියලු දෙනාමත් විශාකා කුමාරිකාව ඇතුළු 500ක් කුමාරිකාවරුයි සෝවාන් මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා. සෝවාන් මාර්ගඵල ලබන්න අත්අවුද්දේ තරම් වාසනාවන්තුනේ නුවණ දිනු කරගෙන සිටියේ නිසායි. මේ සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලය කියනවා දහසක් නැයින් ප්‍රතිමන්දිත සෝවාන් මාර්ගය කියලානේ. කුමක්ද මේ දහසක් නැයින් ප්‍රතිමන්දිත සෝවාන් මාර්ගය කියන්නේ? දහස් ආකාරයකින් සෝවාන් මාර්ගය ලැබෙන්න තියෙන එකයි. දහස් ආකාරයකින් එක ආකාරයක් තමයි කෙනෙකුට ආબોධ වෙන්නේ. අභිධර්ම පිටකයේ ධම්මසංගමේ ප්‍රකරණයෙහි මේ දහසක් ණය විස්තර කරලා තියෙනවා. අට කතා තමයි ඒක පැහැදිලි කරලා තියෙන්නේ. දහසක් නෑ වෙන්නේ මෙන්න මෙහෙමයි. ලෝකෝත්තර මාර්ගයේ පද දෙකකින් කියනවා ශුන්්‍යත මග්ගෝ අපනිත මග්ගෝ කියලා. එවැගේම ලෝකෝත්තර ඥානයේ ශුන්්‍යත ඥාන අපනිත ඥාන කියලා දෙකට බෙදෙනවා. ওই ශුන්්‍යත ඥාන අපනිත ඥාන කියන දෙක දුක්ඛ ප්‍රතිපදා දණ්ඩා විඤ්ඤා කියන එකයි දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤා දෙකයි සුඛාපටිපදා දණ්ඩා විඤ්ඤා තුනයි සුඛාපටිපදා කිප්පා විඤ්ඤා හතරයි මේ හතරෙන් වැඩි වුණාම අටක් වෙනවා පටිපදා හතර හතරෙන් වැඩි නොවේ සුද්ධික මග්ග වශයෙන් තියෙනකොට සුද්ධික ශුන්්‍යත සුද්ධික අපනිත වශයෙන් වෙනකොට 2යි 10යි. ඔය 10 වැඩි වෙනවා 20 තිමා ණය ක්‍රමයකින්. ලෝකුත්තරං ඥානං භාවේති ලෝකුත්තරං මග්ගං භාවේති ලෝකුත්තරං සතිපට්ඨානං භාවේති ලෝකුත්තරං සම්මාප්පදානං භාවේති ලෝකුත්තරං විද්‍යාපදං භාවේති ලෝකුත්තරං ඉන්ද්‍රියං භාවේති ලෝකුත්තරං බලං භාවේති ලෝකුත්තරං බුද්ධංගං භාවේති ලෝකුත්තරං සත්‍යං භාවේති ලෝකුත්තරං සමතං භාවේති ලෝකුත්තරං ධම්මං භාවේති ලෝකුත්තරං සංඝං භාවේති ලෝකුත්තරං ආයතනං භාවේති ලෝකුත්තරං ධාතුන් භාවේති ලෝකුත්තරං ආහාරං භාවේති ලෝකුත්තරං පස්සං භාවේති ලෝකුත්තරං වේදනං භාවේති ලෝකුත්තරං සංඥං භාවේති ලෝකුත්තරං චේතනං භාවේති ලෝකුත්තරං චිත්තං භාවේති කියලා පද 20කින් වැඩි වෙනවා එතකොට 200ක් වෙනවා 10 20කින් ඇදුණා 200යි ඒ 200 පටිපදා මේ මේ අදි මේ අධිපති ධර්ම හතරෙන් වැඩි වෙනකොට 800ක් වෙනවා. අධිපති අමිශ්‍රව 200යි අධිපති මිශ්‍රව 800යි එකතු වුණාම 1000යි. ඔන්න ඒ විදිහට දහසක් නැයින් ප්‍රතිමන්විත සෝවාන් මාර්ගයේ ඵලය මේ විසාකාවට වයස 7ේදී ආબોධ වුණා. ඉතින් මේ ස්වභාවයෙන්ම බුද්ධිමත් කෙනෙක්, කල්ප ලක්ෂයක් නුවණ දිනු කරගෙන ආව කෙනෙක්. එවැගේම පරිත්‍යාගයේ දිනු කරගෙන ආපු කෙනෙක්. ඒ නිසා මිතුමියට හිතූ පැතූ සම්පත් පහළ වෙනවා. පසු කාලයක සවැත් නුවර වාසී කුසල් මහරජතුමා බිම්බිසාර මහ රජුවන්ට ආරාධනයක් කළා. ඔබේ රටේ අමිත භෝගී සිටුරු පස් දෙනෙක් ඉල්ලුවා. මගේ රටට එක්කෙනෙක් දෙන්න කිව්වා. එයින් හොල්ලන්න බෑ මෙන්දගේ සිටුවරයා. එවාගෙම ජෝතියේ සිටුවරයා පාකවලේ සිටුවරයා, පුන්නක සිටුවරයා, ඔයගොල්ලෝ මේ එවාගෙම ජටිල සිටුවරයා සලවන්න බෑ. නිසා මෙන්නක සිටුවරයාගේ පුත්‍රයා වන ධනංජේ සිටුවරයා ජනගන්න පුළුවන්. එනිසා මේ බිම්බිසාර මහරජුරෝ ධනංජේ සිටු පවුලට සවැත් නුවරට යන්න නියම කළා. ඉතින් ධනංජේ සිටුවරයා මේ සිටු දේවිය සිටු දේනියන් ඒ කියන්නේ විසාකාවගේ නැගින කෙනෙක් කියන සුජාතා කියන ওই කවුරුත් එකතු වෙලා මව්පියන් වැඳලා සමගෙන නැවත් නුවර බලා පිටත් වුණා. ওই පිටත් වෙනකොට අසුන් ගව මහිත දාස දාසි මොනතරම් පිරිසක් ගියාද? මේ විශාල පිරිසට දවල් ආහාර ගන්න සිද්ධ වුණ සවැත් නුවරට යදුම් හතක් දුර පිහිටි ප්‍රදේශයක. එතන ආහාර අරගෙන කල්පනා කළා දැන් මේක විශාල පිරිස සවැත් නුවරට යනවට වඩා හිට දැන් සමීපයි නේද? මෙතන අපි නගරයක් හදාගමු කියලා මහරජුරුවන්ගේ කැමැත්ත පරිද්දෙන් එතනම නැවතුම් ගත්තා. ඒ නැවතුම්ගත් ස්ථානයේට නම පැදුවා ශාකේත කියලා. ඒක දැන් විශාල නගරයක් වුණා. මේ විසාකාවගේ මව්පියන්ගේම නගරේ. මේක තමයි ශාකේත නගරේ. සතු කාලික කාලකාරාම සූත්‍රයේම දේශනා කළේ ශාකේත නගරේනේ. ඉතින් මෙන්න මේ ශාකේත නගරයේදී නිතර නිතර දම් පින්කම් කරමින් මේ විසාකාර ඇතුළු පවුලේ සියලු දෙනා නියම ආගමානුකූලව ජීවත් වූ අතර පුදුම සිද්ධියක් වුණා. විසාකාව තරුණියකපත් වෙලා ඉන්න කාලේ එක දවසක් සිසු කුමාරිකාවන් එක්ක ගිය අචිරවතී ගංගාවෙන් නාන්න මේ සවැත් නුවර සාකේත නුවර හරහා තමයි අචිරවතී ගංගාව ගලන්නේ. අදත් ධම්මජීවිතයේ කෙනෙකුට දකින්න පුළුවන් පැවැත් නුවර අර පැරණි සිටු මාලිගාවකට ගොඩ වුණාම ඈත පේන අකිරවතිය ගංගාව ගම් මේ ගලන ඇති. ඈතින් පේනවා. මේ ගංගාවේ නානක බොහොම සැපදායකයි. එනිසා තමයි මේ කුමාරිකාවරු හැමදාම නෙමෙයි මාසිකට වරක් දෙකක් ওই ගංගාවේ නාන්න යන සිරිතක් තියෙනවා. මේ නාගන ගොඩ වෙනකොට තව පුදුම දෙයක් සිද්ධ වුණා. ඒ කියන්නේ ඇඳුම් මාරු කළ ඇඳගත්න විතර විශාල වර්ෂාවක් පතනේ වුණා. ඒ වර්ෂා පතනේ වෙන නිසාම ගංගාවල් අයිනේ තියෙනවා අම්බලන් වාගේ නැවතුම් පොළුවක්. ඉතින් ඉතින් අනිත් කුමාරිකාරු වේගෙන් දුවන්න පටන් ගත්තා. මේ විශාකාව දිවෙන දැක්ක දෙමිතෙනී තමන් යන ගමනින් ඇතෙක් වාගේ බොහොම සාන්තව ගමන් කළා. ඒ දවසේදී සවැත් නුවර වාසයේ නිගාර සිටුවරයාගේ නියෝජිත පිරිසක් අට දෙනෙක් බ්‍රාහ්මණ යෝධ ගමින් ගම ගමින් ගම ජනපදයෙන් ජනපද ඇවිදගෙන යනවා නිගාර සිටුවරයාගේ පුත්‍රයා වන පූර්ණ වර්ධන සිටු පුත්‍රයාට සුදුසු කුමාරිකාවක් හොයන්න කුලයෙන් ධනයෙන් ජාතියෙන් වංශයෙන් රූපයෙන් හැම දෙයකින්ම සුදුසුෙක් හොයාගෙන යනවා ඒ අට දෙනා මේ අම්බලමේ හිටියා මේ අම්බලමේ ඉන්නකොට මේ ඇත්තන්ට තේරුණා අනිත් කුමාරිකාවරු ඔක්කොම දිව්වා මේ කෙනෙක් දුවන් නැතුව තෙමිතෙමි වේදවා. හැබැයි පැවැත්මෙන් හරි සාන්තයි. කෙනෙමෙන් වැඩි උසස් නෑ මෙතෙක් නෑ. වැඩියෙක් මහත නෑ කුඩාක් නෑ. ඒ වගේම වැඩියෙන් සුදුත් නෑ කළුත් නෑ. බොහොම සංසුන් ඉරියව්වෙන් වෙනවා. කිසිම බයක් නෑ වැස්සට තෙමිතෙමි වේදවා. ඉතින් ඒ වෙලාවේ මේ ඇත්තෝ පරික්ෂාකාරී හිටියා එනකම්ම. ආවට පස්සේ දෙත කුලේ පටන් ඉස දක්වා කුමාරිකා දිහා බලලා පංච කල්යාණ සම්ප්‍රත්‍යයන කියන හැටි තේරුම් ගත්තා. එන් අත්ති කල්යාණේ දකින්න නැති නිසා කතා කරන්න ඕනේ කියලා වචනයක් ප්‍රශ්න කළා. පංච කල්යාණ කියන එක මවවරු හොඳින් අහලා ඇති. හේස කල්යාණය, සවි කල්යාණය, වගේම අත්ති කල්යාණය, මාස කල්යාණය, වයෝ කල්යාණය කියලා කල්යාණ ධර්මතා පහක් කියනවා කාන්තාවගේ රූප සම්ප්‍රත් බබළුවනේ. ඒ පා මිතුමියගේ ශරීරයේ පිහිටා තිබුණා. හේස කල්යාණේ කියන්නේ දැන් නාල ඉවර වෙලා ඉස්සරහා කියලා ගත්තේ නෑනේ දෙපතුල දක්වාම දිගයි. මොළේ පිල් කලමක් වගේ බොහොම නිල වර්ණයෙන් දිලිසෙනවා. කවි කල්යාණේ බොහොම ලස්සන සිරුරක්. ඒ කියන්නේ අඳුරු කාමරයේ හිටියනම් 12 ශ්‍රී නක්මානේ එළිය වැටෙනවා ඒ ශරීරයේ තියෙන පැහැපත්කම නිසා. ඒකට කියන්නේ සුවන්න සාම ආදි වශයෙන් නමක් භාවිතා කරන රත්තරන් පාටයි එවගේම දිලිසෙනවා. එතන කෙනෙකුයි. දන්ත මේ අතිපල්ලාණි කියන්නේ දත් පෙළ. උස් නැති මිටි නැති පිළියෙක් පෙළක් වාගේ මුත්‍යාට පෙළක් වාගේ ලක්ෂණ දන්ත පන්තිය. මාංශ කල්යාණී කියන්නේ දෙතොල. දෙතොල හරියටම බඳුවාදමල් පෙට්ටක් වාගේ සතු පාටයි. බුලත් හපලනේ ස්වභාවයෙන්ම රතු පාටයි. බොහොම සුපාසිතයි. මුරුදුයි. වයෝ කල්යාණ කියන්නේ තින් අවුරුදු 120ක් ගියත් වාස 16 කෙනෙක් වාගේ තමයි කාටත් දෙන්නේ. කිසිකෙස් ගහක් ඉදෙන්නේ නැහැ, සලකරල්ලක් හැදෙන්නේ නැහැ. ඒ වාගේ තත්ත්වයක් ඒක ඉතින් ඉදිරියටයි දැනෙන්නේ. පස්මිනේ බ්‍රාහ්මනෝරු කතා කළා දරුව මේ අනිත් පැත්ත ඔක්කොම දුවගෙන මොකද ඔබ තැනට නියාවේ? ඔබට ගෙවන්න පුළුවන්කම තිබුණා නේ මොකද අලසද? ඉතින් කිව්වා නෑ මාමේ මම අලස කෙනෙක් නෙමෙයි. මට ඇතෙක් පස්සෙ උනා දුවන්න පුළුවන්. දුවන එක අපංකමක් නෙමෙයි. මං යන්නේ තරුණ කුමාරිකාවක් දුවන එක අරඩදායකයි. මොකද මම විකිණිය යුතු භාණ්ඩයක්. මා දෙමව්පියන් සතු විකුණන්න තියෙන භාණ්ඩයක් වෙන දෙයක්. මං යම් විදියකින් වැටිලා අතක් පයක් තුවාල වුණා නම් ඉස තුවාල වුණා නම් මොන තුවාල වුණා නම් කලල් හැදුණා නම් අර භාණ්ඩයක් කලදුනාම අගේ නැති වෙනවා වගේ මගේ අගේ නැති වෙනවා ඒකට ඒක මගේ මව්පියන්ඩයි පාඩුව ඒකා මං දුවන්නේ පරිද්දෙක් දුවන එක සුදුසු නෑ කාන්තාවක් දුවන එක සුදුසු නෑ ඒක අශෝභනයි ඒක නිසා මං දීවේ නෑ කිව්වා මේ තෙමනට සමක් නෑ තෙමනේ ඇඳුම් මට හොලා ගන්න වේලා ගන්න පුළුවන් එතකොට මේ අතෝ තේරුම් කරගත්තා කතාවක් බොහෝම මිහිරි බොහොම ප්‍රසන්නයි බොහොම මිහිරි කතාවයි තමන්ගෙන ආව මල් වැඩමක් හරේ කැලැන්දුවා මෙන්න මේක තමයි ධාරක පරිග්‍රහණය කියන්නේ කුමාරිකාවක් ලින් කරගත්තා දැන් ඉතින් කුමාරිකාව ග්‍රහණයකට අහු වුණානේ ධාර්මිකව ඉතින් දෙමව්පියන්ගේ පණිවිඩයක් හරියා මට දැන් රතියක් එවන්නයි කියලා දැන් පයින් යන එක සුදුසු නැහැ Taman දැන් එක්තරා ගරුත්වයකටපත් වුණා. දෙමව්පියන්ගේ ගරුත්වය රකින්නට ඕනේ. නිසා යාන වාහන ගෙන්නගෙන වාහනයකින් ගෙදර ගියා අර පිරිසක් ගෙදරට ඇවිල්ලා මව්පියන් සම්මුඛ වෙලා සියලු තොරතුරු සාකච්ඡා කරලා තීරණාත්මක විනිශ්චයකටපත් වුණා. ඒ අතරේ මේ විසාකා මාතාවගේ මව්පියෝ දෙන්නා බුදුරජාන් වහන්සේ සම්මුඛ වෙලා සියලු විස්තර ප්‍රකාශ කළා. මේ විදිහට අපේ දියණිය නිගාර සිටුවරයාගේ නිවෙතට සම්මත කරන්න යෝජනා කරන්න යෙදුණා සුදුසුදි කියලා. බුදුරජාණන් වහන්සේ නුවණින් බලා වදාරලා අනුමත කළා. ඒ මොකද නිගාර සිටුවරයයි සිටුපවලේ සියලු දෙනායි බෞද්ධෝ නෙමෙයි. ඒ ඇතු නිගන්ත නාථ පුත්‍රයන් වදාන අය. නමුත් මේ විසාකාව සදා බෞද්ධ කුමාරිකාවක් නිසා එතෙන්ද ගියාම මේ පවුල ඔක්කොම සැබෑ බෞද්ධයන් වෙනවා. ඒකට කරුණු දෙදෙනවා. ඒ බව දැනගෙන අනුමත කළ සුදුසුයි කියලා. ඒ යනුව විවාහ ජීවිතම තීරණාත්මක වුණා. හැබැයි මාස හතරක් තියෙනවා ඒ නියමිත සුබ දවස එනතුරු නිගාල් සිටුව පවුලේ සිළු දෙනාමයි එවාගෙම කොසල් මහ රජුගේ මැතිය මෙතුරු ඔක්කොම ගියා මේ මංගල උත්සවය සඳහා සාකේත නගරෙට ගිහින් මාස 4ක් මේ ගත කරන්න ලැබුණා. මාස හතරක් මුළුන් මේ සීලුම දෙනාට ප්‍රණීතව කැම බීම අවශ්‍ය සීලු පහසුකම් සැලසලා දුන්නා. සතු රජතුමා කිව්වා දැන් අපි ඇවිල්ලා මාස හතරක් වුණා. අපේ රාජකාරි බහුලයිනේ. මේ මංගල කටයුතු ඉක්මන් කළොත් හොඳ නේද? ඒ වෙනකොට උත්තර පමාවුනේ නිකන් නෙමෙයි. මේ දනන්දේ සිටුවරයාට අවශ්‍ය වුණා තමන්ගේ දියණියට ඒ කාලේ කාටවත් නැති පළඳනාවක් හදලා දෙන්නේ. ඒ පළඳනාව හැදීමේ ප්‍රමාදය තමයි මාස හතරක් වුණේ. ඒ මහා ලතා පසාදනයේ කියන පළඳනාව අතුන් පස් දෙනෙකුට කාය බලය තියෙන කෙනෙක් නිසා වෙන කෙනෙක් දරා ගන්න සමර්ථ නැහැ. මේ විසාකාව සතර දන් දීලා දන් දීලා කාය බලය ලැබෙන පින්කම් කළ තිබුණා. අතුන් පස් දෙනෙකුට සමාන කාය ශක්තියක් මෙතුමියට තිබුණා. ඒ කියන්නේ කුඩා ඇතුන් කාලාවක තියෙන ඇතකොට තියෙන මැදුම් පුරුෂයන් 10 දෙනෙකුගේ කාය ශක්තිය. ඇඳුම් ප්‍රඥාය කියන්නේ මැදුම් පුරුෂයන් 50ක් වෙනකොට සමාන කාශක්තිය විසාකාවගේ ශරීරයේ පිහිටා තිබුණානේ එමත් නිසාද දානමේ පින්කමේ අනුභවයයි වීර්ය පාරමිතාවය අනුභවයයි ඒ නිසා මේ මහලතා ප්‍රසාදමේ නිමාවටපත් වූ දවසේදී සුබ නැකතකදී මංගල උත්සවය සිද්ධ වුණා ඒ දවසේදී විසාකාවගේ දිනේ මහිමේ කොච්චරද කියනවනම් විසාකාවට අවශ්‍ය සීලෝම සම්පත් පරිත්‍යාග කළා දායාද වශයෙන්. එපමණක් නෙමේ විසාකාව යන තැන යම්කිසි ගැටලුවක් ප්‍රශ්නයක් තිබුණොත් නිශ්චය කිරීම සඳහා විනිශ්චය මණ්ඩලයට අට දිනයක්ද පඬිතුවරු පිටත් කෙරුවා. දැසේ දස් කම්කරුවන් ඇතුන් අස්යන් එවාගේම සේනා පිරිවර සහිත පිටත් කළා. විසාකාවගේ පිනේ බලය නිසා කිරි දෙන්නුම 60000ක් දුවගෙන පැනගෙන ආවා කියනවා ගවදාලෙන් පැනගෙන වෙන්නේ. ඔය විදිහේ මහා පුදුම ආශ්චර්ය ගමනක් විවෘත මංගල රථයෙන් තමයි සරත්නුවට ආවේ. සරත්නුවට ඇවිල්ලා එදා දවසේදී පුදුම දේවල් සිද්ධ වුණා. විසාකාවගේ පිරිස අතරතේ ධර්මණීය සිටිය ආජානීය අශ්ව වෙළඹගත දරුවෙක් හැටියෙක් උපන්නා. ඒ දාසේ විසාකාව තමන්ගේ සේවිකාවන් එක්ක ගිහිල්ලා මේ අශ්ව දෙනුව නාවලා පැටියා නාවලා පහසුකම් සැලැස්සුවා. ඕක තමයි විශේෂ සිද්ධිය. අවදාම මුදාර කෙටුවරයා කියන අපේ ආර්යයන් වහන්සේලාට දානයක් කියනවා දාන දෙන්න දාරෝ කියලා. විසාකාවදීන් බැලුවාම ආර්යයන් වහන්සේලා කියලා හිතාන්නේ රහතන් වහන්සේලා කියලා. නෑ නිර්වස්ත්‍ර නිගන්ඨව 500ක් කියලා. මේ විසාකාව පිළිකුල් කළ ආපසු ගෙදර ගමන් සාමරේට ගම මාලිගාට ගොඩ වුණා. එයින් මේ නිගන්තයන් කලබල වෙලා කන්නේ බොන්නේ නැතුව යන්න ගියා සීසීකට මොකටද මේ මිසදුරු ගෙදරකින් කුමරියක් ගినాවි කියලා. ඒගොල්ලෝ කියන්නේ බෞද්ධයන්ට මිසදුරු කියලා. ඉතින් මේ නිගාන සිටුවරයාට එක මහත් ලැජ්ජාවක් වුණා නමුත් ඔකොත්ම කිව්වේ නැහැ. ඊළඟ දවසේදී උදේ වරුවේ සිටුවරයා අනුභව කරමින් ඉන්න විසාකා පිටපැත්තෙන් පවන් සැලමින් ඉන්න. හින්දපාතක ස්වාමීන් වහන්සේ නමක් ගෙනදුලේ කෙනෙහි කියාම විසාකාව දන්නවා මේ ගෙදරින් කිසිවක්ම දෙන්නේ නැති බව. විසාකාව තමන්ගේ ආර්යයන් වහන්සේට කියවා ස්වාමීනි අතිච්ඡත බන්තේ කියලා. ඒ කියන්නේ ඉතින් යමක් නොලැබෙන හැටි ඇගෙව්වා. ඒකට තවත් වචනයක් කිව්වම සිටුවරයක් තිබුණා. අම්මා සම්මාතුලෝ පුරාණම් බුඤ්ජති අතිච්ඡත බන්තේ කියලා කිව්වා. අපේ මාමන්දි පුරාණේ අනුභව කරනවා ඔබ ආස වෙන තැනකට වඩින්න කිව්වා. මේකට සිටුවරයා මහත්යෙක් වුණා. පුරාණේ අනුභව කරනවා කියන්නේ ඒ තැනත් හිතාගත්තේ වෙන තේරුමක්. පුරාණේ කියලා වචනයක් කියන අසුතියකට. අසුතිය අනුභව කරනවා කියන ගේමින් දොස් කිව හැටියට නිදාර සිටුවරයාට වැටුණේ. හේන් තියාගෙන මහත් හෝකා විශ්වද විසාකාවට සර්ජනාත්මකව වහා මේක දිනින් පිටත් වෙන්නයි කියන. ඒතකොට විසාකාව කිව්වා හොඳයි මම පිටත් වෙන්න සතුටුයි මගේ පියාණන් වහන්සේ මගේ ප්‍රශ්නයක් ඇති වුණොත් නිශ්චය කරන්න නැනවත් මණ්ඩලයක් කියලා තියෙන අට දෙනෙකුගේ අන්න ගෙනලා ඔක්කොම විසඳලා දෙන්නයි ඊට පස්සේ මම තීරණය ගන්නවා කිව්වා. පස්සේ මේ නිශ්චය මණ්ඩලය කැඳෙව්වා. කැඳවලා නිදාන සිටුවරයයි විසාකාවයි ඉදිරියේ මේ ප්‍රශ්නේ විසඳුවා. සිටුවරයා කිව්වා මේ විසාකා මට මේ වාගේ අපහාසයක් කළා පුරාණ අනුභව කරනවා කිව්වා. පස්සේ ඉලිච්චේ මන්නේ ඇහුවා මොකද්ද විසාකාවනි මේ කියපු වචනේ තේරුම. ඉතින් කිව්වා මගේ මෑ පියා මේ මාමන්දි බොහෝම පිං ඇති කෙනෙක්. සතර බොහෝම දම් පිංකම් කරලා මහා සම්පත්තියන. ඒ මහා සම්පත්තියේ පුරාණේ කියලා මං කිව්වේ. තරණය කරපු කුසලයේ අලුත් කුසලයක් කරන්නේ නැහැ කියන එකයි මම මේ දැනුම් දුන්නේ. නමුත් අසුඛය අනුභව කරනවා කියන වචනේ නෙමෙයි කිව්වේ. පස්සේ එකෙන් නිවැරදි භාෂාව උපුණා. ඊළඟට කිව්වා විසාකා මේ ගෙදර ආපු දාසියෙම ගිනිපන්දම් අරගෙන මාළිගාවෙන් පිට වෙලා ගියා මගේ පුත්‍ර රත්නය ගැන කල්පනාවක් නැතුව අයින් වෙලා ගියා. ඒක ලොකු වරදක් කිව්වා. පස්සේ නිකේ මංගලයා මොකක්ද විසාකාවේ නිදා රාත්‍රියේ පිට වෙන්න හේතුව කියලා. ඉවා මං එනකොට මට බොහෝම ඇත්තෝ අස්සයෝ දව මහිෂයෝ ආවා. ඒ අතරේ ආජානීය අස්සු වෙලමකට පැටියෙක් හම්බුණා එදා. මේ මගේ මව්පියන් අපට උගන්වලා තියෙනවා අපේ සතුන් දෙසලකන ඇති. පෙළ දිනක් පැටියක් දැම්මත් අපි ඒකට සලකනවා කියන උපස්ථාන කළේම. ඒ අපේ පවුලේ පෙළ පෙතේ යුතුයකම්. ඒ නිසා මම 16න් එක්ක ගිහින් ඒ වෙලම අස්වැලම නාවල පැටියා නාවල සුවඳ දුම් අල්ලලා නැෂ මඳුරුවන්ගෙන් පීඩාන වෙන්න සතුරු මේ අවශ්‍ය දුම් ගස්වල අපි ඇත්තන් ආරක්ෂා කළයි දුන්නේ. ඒකයි දා රාත්‍රියේ පිට උනේ කිව්වේ. සීකේ මණ්ඩලයේ සිවා බලන්න සිටුවරයේ දාසියම් විසින් කරන් තියෙන දෙයක් මේ ස්වාමීදී මේ කලානේ කොච්චර විහෙතමානී ගුණයක්ද කොච්චර ආදර්ශමත් දෙයක් දෙක වරදක් නෑ නේ කිව්වා. පස්සේ කිව්වා ඊට වඩා බරපතල දෙයක් තියෙනවා මගේ හිත ලෝක මහා රැව් දෙනවා. ඒ මොකද්ද? එදා විවාහපත් වෙලා මංගල උත්සවය කරන්න පෙර දවසේ හන්දෑවේ මේ විසාකාවගේ පියා මේ විසාකාවට යම්කිසි රහසක් කිව්වා. මං අල්ලපු කාමරේ මං හිතේ මට මේක මහා කුතුහලයක් වුණා. රහසක් කියන එක නම් කරුණ 10ක් කිව්වා. අන්තෝ වග්ගී නේ බහිනී හරිතබ්බෝ. බහියග්ගේ අන්තෝන තවයේකේ තබ්බෝ. දදන්තස්ස දාතබ්බං. අදතන්තස්ස නදාදබ්බං. දදන්තස්සාපි අදතන්තස්සාපි දාතබ්බං. සුඛං නිසීදිතබ්බං. සුඛං බුද්ධිතබ්බං. සුඛං නිපජ්ජිතබ්බං. අන්තෝ දේවතා නමස්සිතබ්බා අග්ගි පරිචරිතබ්බා කියලා මේ කරුණ 10ක් මට ඇහුණ කියලා. මට ඒක සැකයි මොකක්ද මේ රහස කියලා. සත්‍රිහිච්ඡේ මණ්ඩලයේ එකක් එකක් ගානේ සාකච්ඡා කළා මොකක්ද මේ සාකාවෙන්නේ ඇතුළත ගිනි පිට දෙන්න එපා මගේ පියාණන් වහන්සේ හොඳ බෞද්ධයෙක් හොඳට ධර්මයේ දන්න කෙනෙක් එකම මට දුන්න ආවාදනය නෙමෙයි. ඇතුළේ ගිනි පිටට දෙන්න එපා කිව්වේ තමන්ගේ ගෙදර තියෙන අඩුපාඩුකම් ගැන ස්වාමියාගේ ස්වාමියාගේ දේමෝපියන්ගේ ස්වාමියාගේ සහෝදර සහෝදරියන්ගේ අඩුපාඩුකම් ගෙදර දොරේ අඩුපාඩුකම් පිට කියන්න එපා. ඒකම අගෞරවයක්. ඒකයි ඇතුළත ගෙන පිටට දෙන්න එපා කියන්නේ. පිටට ගෙන ඇතුළත ගන්න එපා කියේ මොකක්ද? ඒ කියන්නේ අනුන්ගේ ගෙවල් දොරවල් වල තියෙන අඩුපාඩුකම් අල්ලාප සල්ලාප දේවල් ඇතුළ ගෙදර කියන්න එපා. එවෙන් ඔවුනුව පිළිබඳව අප්‍රසාදිකම් ඇති වෙනවා. ඒකයි දෙවෙනි ආවාදය. දදන්තස්ස දාසත් බං කියේ මොකක්ද? අපේ ගෙදරින් යමක් ඉල්ලගෙන යනවා తాවකාලිකව කෙනෙක් ආපසු ගෙනත් දෙනවා. එවැනි කෙනෙකුට නැතුණත් දෙන්න පුළුවන්. ඒකයි ඒ තුන්වැනි. අද දන්තස්ස නදාසත් බං කියේ සමහර ඇති ඇති අය ඇති හැකි අය නැවත ගෙනත් දෙන්නම් කියලා යමක් ඉල්ලගෙන ගිහින් ආපසු දෙන්නල් දෙන්නේ නැහැ. එවන්නම් දැක්කත් ඒ අත්තන්ට කිසිසේත් ආපසු දෙන්න එපා. ඊළඟට දදන්තස්සාපි අදදන්තස්සාපි දාතර්බන් කිය මොකක්ද? ඒ කියන්නේ දෙනේ කෙනාටයි නොදෙනේ කෙනාටයි දෙන්න කිව්වේ. ඒ කියන්නේ දුක්පත් අය ඉදවා. ඒගොල්ලෝ ඉතින් ආත්ම ගරුත්වයෙන් කියන අපි ආපහු ගෙනත් දෙන්නම් කියලා යමක් ඉල්ලගෙන යනවා. ආභරණයක්, ඇඳුමක්, සැලඳුමක්, යාන වාහන ආදියක්. ඒගොල්ලෝ ආපසු නොදන්නා පරිත්‍යාග කීනිත්වයෙන් ඒක දෙන්න කිව්වා. ඒකයි ඒ තුන්වෙනි මේ පස්වෙනි ආවාදය. සුඛං විසීතබ්බං කියුවේ ස්වාමියාගේ දෙමව්පියන් ඉදිරියේ ස්වාමියා ඉදිරියේ එයාට අගෞරවයකට හැටේට වාඩි වෙලා ඉන්න එපා. මූණට මූණ හිටනට වාඩි වෙන්න එපා. එයාට ගරුත්වය කියලා සුදුසු ආසනයක වාඩි වෙන්න ඒකයි සුඛං නිසිලිතබ්බන් කිව්වේ. සුඛං දුල්ලිතබ්බන් කියේ. ගෙදර දොරේ ස්වාමියාද දෙමෝපියෝද සේවක සේවිකාවන්ද වෙනත් වෙනත් ආදී කෑම බීම ගත්තද සොයලා බලලා එයාටන අඩුපාඩුකම් සපයලා දීලා අන්තිමට තමන් ආහාර ගන්න. එතකොට බොහොම සැපසේ ආහාර ගන්න පුළුවන් අනිත්‍යයේ සංග්‍රහ සම්මාන සියල්ල සිදු කළ නිසා. මෙන්න මේකයි සුඛම් බුද්ධිකබ්බන් කියන්නේ. සුඛම් නිපාදිකබ්බන් කියන්නේ මොකක්ද? ඒ කියන්නේ gedara dore සිළු දෙනා නිදාගත්තට පස්සේ සොයා බලන්නට ඕනේ දොරවල් වහලද, ජනෙල් වහලද, පහන් නිමලද, ආරක්ෂා සහිතද, භාණ්ඩ තැන්පත් කරලාද ඔක්කොම සොයලා බලලා නිසකව සැපෙන් නිදා ගන්න. සැපෙන් නිදාන්නේ එතකොටයි. ඊළඟට ආවා අන්තෝ දේවතා නමස්කබ්බා කිය මොකක්ද? සමන්ගේ ස්වාමියායි ස්වාමියාගේ දෙමව්පියෝ දෙන්නයි දේවතාවන් ඇතුළට සැලකන්නේ. ඒ අත්තන්න තමන්ගේ දෙමව්පියන් වැඳ වගේ වඳින්න පුරුදු වෙන්නේ. ඒකයි අන්තෝ දේවතා නමසිතබ්බා. අධිපරිතබ්බා කියන්නේ මොකක්ද? දෙමව්පියෝ දෙන්න කියන්නේ ස්වාමියාගේ දෙමව්පියෝ දෙන්නයි ස්වාමියායි තුන් දෙනාව ගින්දරක් මෙන් හිතාගෙන ගින්දරෙන් අත පුච්ච ගන්නට වැඩ ගන්නවා වගේ වැඩ ගන්න. ඒ කියන්නේ බොහොම තේජස් ඇති දෙයක් හිතාගෙන බොහොම ගරුත්වයෙන් ප්‍රවේශයෙන් යතු ආශ්‍රය කරන්නේ. ඒ කියන්නේ හිත තලන්නේ නැතුව ජීවත් වෙන්නේ. නැත්නම් ඒක ගැටෙන්නේ නැතුව ජීවත් වෙන්නේ. මෙන්න මේකයි මගේ පියාණන් වහන්සේ මට එදා දුන්න ආවාද පන්තිය කියලා. ඉතින් කිව්වන් පස්සේ දැන් ඉතින් විසාකාව නිවැරදි. විනිශ්චය මණ්ඩලයේ ප්‍රශ්න තුනෙන්ම නිදාස්ස බවට විනිශ්චය කළා විසාකා නිදාස් කෙනෙක් බවට. දැන් ඉතින් විගාර සුතිවර නිරුත්තර වුණා. ඊට පස්සේ විසාකාව කිව්වා මා සමග පැමිණි දැතිදත් සම්කරු සේවක සේවිකා ඔක්කොම ලෑස්ති වෙන්න මගේ බෞද්ධ දෙමව්පියෝ දෙමව්පියෝ මගේ බෞද්ධයෝ ඒ දෙමාපියන් වෙතට මං යන්නට ඕනේ. මක් නිසාද මම මේ විසදුඩු ගෙදර විතරයිලා මට ධම්යන් දා පූජා කරගන්නේ නැහැ, බණපදයක් අහන්නේ නැහැ. මම හැබැයි බෞද්ධ දරුවෙක්. එවාගෙම මට නිතර නිතර ආගමික වැඩ කරගන්න අවසර තියෙන්න ඕනේ. මගේ ගෙදර ගියාම මට අවසර තියෙනවා. ලෑස්ති වෙන්නයි ඔක්කොම කියලා කිව්වා. එතකොට ගංගාර සිටුවරයා බොහෝම සංවේගයට බයට පැතිගැනිලට පස්සලා කිව්වා දරුව යන්න එපා මං වරද පිළිගන්නවා මගේ වරද මං පිළිගන්නවා ඔබ කැමති හැටියට මේ මගේ ගෙදර තමන්ගේ ගෙදර විදිහට හිතාගෙන කැමති හැටියට ආගමික වත් පිළිවෙත් කරන්න මම අවසර දෙනවා කියලා අවංකවම පැවරුවා. පස්සේ කිව්වේ එහෙනම් මම හෙටම දානයක් දෙන්න ඕනේ. බුදුපාවන 500ක් සංඝයාට මම හෙට දානයක් දෙන්න ඕනේ. ඉතින් නිගාර සිටුවරයා ඒක කොහොම අනුමත කළා. හැබැයි නිගාර සිටුවරයාගේ මේ සිද්ධිය නිගන්ඨයන්ට ආරංචි වුණා. නිගන්ඨයෝ නිගාර සිටුවරයාට කිව්වා හැබැයි මේ ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ මුණ දෙන්නේ මේපා හැංගිලා හිටියට කමන්නේ කඩතුරාවකින් හරි හැංගිලා ඉන්න මුණ නම් දෙන්න එපා. ඒ භවත් ශ්‍රමණ බවක් ගෞතමයන්ගේ තියෙනවා ආවට මේ මායාවක්. ඕකට අල්ලා ගන්නවා. ඒ වගේම මේ නිගාර සිටුවරයා කඩතුරාවකින් වහිලා හැංගිලා තමයි එදා ගත කෙරේ. නමුත් බුදුපාමොක් සංගරෝණ ඒ දවසේ දානෙට පසුදිනේ පසුදින දානෙට වැඩම කරලා දන්වලදලා අවසානයේදී ඉතින් මේ මිසදිදු ගෙදරක දාන දෙන නිසා මුසු අසල්වැසි බොහෝ විශාල පිරිසක් එක්සත් වුණා මේ පුදුමේ බලන්න. විශාකාව හැම දෙයක් ගැනම දක්ෂයි. ගෙදරදී සියලුම වතාවක් පිළිබඳව අධ්‍යයනයක් තියෙන නිසා ඒ වත් පිළිවෙත් සම්බන්ධ නිසිසේ උපදෙස් ගැනීම සියලු දෙනා ලවා වැඩ ගනිමින් දානමය කටයුතු තා මුතුන් ලෙස සම්පූර්ණ කළා. ධර්මදේශනයේ සරුවක්යන් වහන්සේම පැවැත්තුවා. දේශනාවසාන වෙනකොට නිගාර සිටුවා කඩතුණකින් වැහිලා හිටියට ඒක නැත්තාගේ අවිද්‍යාව නැමැති කඩතුණෙන් වැහිලා තිබුණු නුවණමදි වෙලා ඒ බණපදය අමින්ම අර මුලින් සඳහන් කළ දහසක් මයින් ප්‍රතිමන්දිත සෝවාන් මාර්ග ඵලයටපත් වුණා. තවත් ඊසාන පිරිසක් මාර්ගඵල නිර්වාණය සාක්ෂාත් කළා. එවෙලාවේ කඩතුර දෙපැත්තට ගියන කරගෙන දුවගෙන ඇවිල්ලා විසාකා බදාගෙන කිව්වා මේ මගේ අම්මා කියලා. මගේ අම්මාද පටන් කියලා පුදුම විදිහේ ආදරයක් ගෞරවයක් විසාකාව කෙරෙහි දැක්වුවා. එදා පටන් විසාකාට නමක් ඇති වුණා මිගාර මාතා කියලා. මිගාර මාතා විසාකාවට පළමුවෙන් ලැබිච්ච දරුවාටත් මිගාර සිටු මිගාර කියලා නම තැබුවා. ඒ මොකද අර Taman නමර ගැලපෙන්නේ හැටියට. දැන් මිගාර මාතා කෙනෙක් වෙන්නත් ඕනේනේ. පළමුවෙනි පුතුණවන්ට මිගාර කියලා නම තැබුවා. දැන් ඉතින් මේ මිගාර සිටුවරයාගේ නිවසේ විශාකාවගේ නිවෙත. විශාකාවගේ නිවෙතේ සිව් දිගින් වඩන සංඝයාට තන්පකුණක් දන්සලක් වාගේ වුණා. විශාකාවගේ නිවෙතේ 2000ක් භික්ෂූන්ට ආසන පනවලා නිතරම දම්පින්කම් පැවැත්තුවා. එක දවසක් මෙතුමිය බුදුපානොක් සංගරුවනට දානිත ආරාධනා කළ එදා පුදුම වර්ෂාවක් වැස්සා. ඒකට කියන චාතුරු දීපක මහා මේඝ වර්ෂාව කියලා. මේ අන්තර කාලයේ අන්තිම වැස්සලු එක. ඒ සතර මහා දීපයේ තෙකලෙස වටින වැස්සක් වහින දවස අන්තිමට වැස්සේදා. ඉතින් මේ වැස්සෙන් විලක්වත් දෙමෙන් නැතුව බුදුපාමොක් සංගරුවන දානශාලාවට වැඩියා. ඒකට විසාකා පුදුම වුණා. එදා මෙතන මේ දාන දීල අවසානයේදී කිව්වා ස්වාමීනි මට වරන් අටක් ඕනේ. බුදුරජාන් වහන්සේ වදාලා විසාකානි මේ තථාගතයන් වහන්සේලා වරන් දෙන එක නෙමෙයි කියලා. නෑ ස්වාමීනි යමක් කැපනම් යතු ආරමක් මට ඕනේ. මොකද්ද කියන්නේ? ස්වාමීනි මේ සවැත් නුවරට නානා දිසා භාගයෙන් ආගන්තුක ස්වාමීන් වහන්සේලා වැඩිහාම පින්දපාතේ යා යුතු නොයා යුතුන් දන්නේ නැති නිසා ඒවා දැනගන්න තුරු ආගන්තුක දානේ මම දෙන්නට ඕනේ. ඒක මට අවශ්‍ය ලැබේවා. සවැත් නුවරින් බැහැර වඩින ස්වාමීන් වහන්සේලාට කලක වේලාවට ගමන් පාසුකම් අවශ්‍ය බැවින් පින්දපාතචාර්යාවෙන් දානය සපයා ගන්න ගියොත් කල් වේලා මදි වෙන නිසා ඒ ගමික ස්වාමීන් වහන්සේලාට දාන දෙන්න මට අවසර වුණේ. කැඳදානයේ ආනිසංස 10ක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළ නිසා මට නිත්‍ය වශයෙන්ම සවැත් නුවර වාසී සංඝයාට කැඳදානය දෙන්න අවසර වුණේ. සවැත් නුවර වාසී ගිලන් විසුණු වහන්සේලාට සත්‍රාය ආහාර පාන සපයන්න මට පුළුවන් නිසා ගිලන් විසුන්ට දාන දෙන්න මට අවසර ඕනේ. සවැත් නුවර වාසී ගිලන් විසුන්ට බෙහෙත් හේත් කලට වෙලා ලැබෙන්න ඕන නිසා ඒ ගිලන් විසුන්ට බෙහෙත් හේත් පූජා කරගන්න මට අවසර ඕනේ. සවැත් නුවර වාසී ගිලන් වික්ෂූන්ට ඕටන් කරන වික්ෂූන් වහන්සේලාට පින්දපාත කාර්යාවෙන් දාන හොයා ගන්න කල් වේලා මදි වෙන නිසා උන්වහන්සේලාට දාන දෙන්න මට අවසර වුණේ. ඒ වගේම සවැත් නුවර වාසී භික්ෂු සංඝයා වහන්සේට ගියසලු මේ වස්තුකාතික චීවරයේ වැසිකලු පූජා කරගන්න මට අවසර උනේ. සවැත් නුවර වාසී භික්ෂුණී සංඝයාට උදකසාතිකාසන ගියසලු ගියසලු පූජා කරගන්න මට අවසර උනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ආශාසිකයා විසාකාවෙනි මොන විදිහේ අර්ථානි සංඛ්‍යාවක් බලාගෙන දෝයේ වරම් ඉල්ලන්නේ අවසර ඉල්ලන්නේ. ඉතින් එතුමිය කියවා ස්වාමීනි මම මේ වරම් ලබාගෙන මේවාට තේරීගෙන දම් පින්කම් කරන්න මෙන්න මේ අදිස්ථානයේදී මගේ මේ සිව්පස දානේ ලබන ස්වාමින් වහන්සේලා ආයුෂයෙන් වැඩෙත්වා වර්ණයෙන් වැඩෙත්වා සපයෙන් වැඩෙත්වා බලයෙන් වැඩෙත්වා ඥාණයෙන් වැඩෙත්වා සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා ඥානෙන් සමාධියෙන් සමාපත්තියෙන් වැඩෙත්වා අභිඥාවෙන් වැඩෙත්වා සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් මාර්ගඵලානුක්‍රමයෙන් ආග්‍ර අමා මහ නිවන් සුව ලබත්වා කියන පැතුමින් මම මේ උපස්ථාන කරන්නේ. මට ආන්න ලැබෙනවා සමහර දවස්වල ඈත පළාත් වලින් ස්වාමීන් වහන්සේලා වැඩලා සවැත් නුවර ජේතවනාරාමයේට භාග්‍යතුන් වහන්සේගෙන් විමතෙනවා අපි එන්නේ අහවල් පළාතේ ඉඳලා. එහෙන් අහවල් අහවල් ස්වාමීන් වහන්සේලා අපවත් වුණා. උන්වහන්සේලා උපන්නේ කොහෙද කියලා අහනවා. බොහෝ සෙයින් බුදුරජාන් වහන්සේ පහදා දෙනවා ඒ භික්ෂුන් වහන්සේලා අපවත් වෙලා උකන්න නෙමෙයි. පහත් වෙලා පිරිනවන්තය වගේ. ස්වාමීනි මම ඒ ආගන්තුක ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා ය. ස්වාමීනි ඒ පහත් වේ පිරිනවන්තය ස්වාමීන් වහන්සේ මේ සවැත්මෝට වැඩලා තියෙනවා. එහෙමයි වැඩලා තියෙනවා. එකවරක් නේ කීපවරක් වැඩලා තියෙනවා. ඒතකොට ස්වාමීනි මං හිතනවා ඒ රහත් වෙලා පිරිනවන්තය ස්වාමීන් වහන්සේ මගේ ආගන්තුක දානේ වළඳලා ඇති. ගමික දානි වළඳලා ඇති. නිත්‍ය කැල දානි ආදී වළඳලා ඇති. මගේ වැටසල්වක් ආදී ලබාගෙන ඇති. නැත්නම් ගිලන් දානියක් ගිලන් බෙහෙත් දානියක් ලබාගෙන ඇති. අනේ සාදු සාදු මගේ පැතුම පරිද්දෙන් මගේ දානි මගේ උපස්ථාන ලැබූ ස්වාමින් වහන්සේ කෙලස් නැසා අරිහත්ත්වයටපත් වුණා. අනේ සාදු සාදු කියලා හිතනකොට මට අසීමිත ප්‍රීතියක් ඇති වෙනවා. ඒ නිසා පස්සද්ධිය ඇති වෙනවා. ඒ නිසා සමාධිය ඇති වෙනවා. සැපේ ඇති වෙනවා සමාධිය ඇති වෙනවා සමාධිය තුළින් මගේ සිතේ සතිපට්ඨාන හතර වැඩෙනවා සම්‍යක් ප්‍රදාන හතර වැඩෙනවා ඉදිපාද හතර වැඩෙනවා ඉන්ද්‍රිය ධර්ම පහ වැඩෙනවා බල ධර්ම පහ වැඩෙනවා බොජ්ජංග හතර වැඩෙනවා මාර්ගාංග හතර වැඩෙනවා ස්වාමීනි මෙන්න මේ බෝධිපාක්ෂ ධර්මයේ නැමැති ධර්මා ලංකාරය නිසායි මම මේ වරම් ඉල්ලගෙන දම්පින්කම් කරන්න ප්‍රාර්ථනා කරන්න කියලා කිව්වහම බුදුරජාණන් වහන්සේ රන්බරියක් වාගේ ලස්සන ග්‍රීවජ උන්නාමනය කළ ඔසවලා තුන් වාරයක් සාදුකාර දුන්නා. සාදු සාදු විසාකාවෙනි මගේ ශාසනයේ දම්පින්කම් කරන අය මෙන්න මේ වාගේ පැතුමෙන් දම්පින්කම් කටයුතු කියලා වරම් වට අනුගමනය කරන්න අවසර දුන්නා. මෙන්න මේ වාගේ පුදුම විදිහේ ශාසනයට හිතයිසේ උපකාර කළ විසාකාව එක දවසක් එක දවසක් ජේතවනාරාමයේ පිරිසු පිරිවරාගෙන ගියා. එදා උයනට යන ගමනක් නිසා මහා ලතා ප්‍රසාදනේ නේල පළඳනව දරාගෙන ගිහිල්ලා ජේතවනාරාමයට ගොඩ වුණා. ගොඩ වෙනකොට පළඳනාව ගලවනවා. ගලවලා 16ක් ඉන්නවා කාලි කියලා කාලියට පමණයි මේක උස්සන්න පුළුවන්. ඉතින් මේ බුදුදාන වහන්සේට ගිහිලා දැකලා වැඳලා බණවා ලාපස් වෙනකොට කාලි 16ට අර මහා ලතා ප්‍රසාදනේ අතර ගන්න අමතක වුණා. ගෙදර ඇවිල්ලා බලනකොටයි මතක මතක් වුණේ ඒක අමතකුණා නේද කියලා. පස්සේ විසාකාවශව ගිහින් බලන්න තිබුණු තැන තිබුණා දෙන්න. තිබුණු තැන නැත්තම් වෙන තැනක නම් තියෙන්නේ නෝරදුවාම අනදමා හිමියන් වහන්සේක තැන්පත් කරලා ඇති. ඒ බවත් මට දැනගන්න ඕනේ කියලා. ඇත්ත වශයෙන් අනදමා හිමියන් වහන්සේක තැන්පත් කරලා තිබුණා. ඉතින් කාලී දාස ඇවිල්ලා මේ විස්තරය කිව්වහම දැන් අනුදමාහිමියන් වහන්සේ මේක ස්පර්ශ කළ නිසා මම අය පළඳින්න හොඳේ නැහැ. දැන් මේක පූජ්‍ය වස්තුවක්. එනිසා මේ පූජ්‍ය වස්තුවෙන් මම පින්කමක් කරන්න ඕනේ කියලා මුළු ජම්බුද්දීපේම සවැත් නුවරන මේක විකුණන්න ඇරිය. කිසිම කෙනෙක් මේක ගන්නෙ නැහැ. මොකද පළඳින්න සමතෙක් නැහැ. මේක වටිනාකම ලංකාවන කෝටි නම නම මේ කෝටි නමයක්. නව කෝටියක් අදන මහලතා ප්‍රසාදිනේ. පස්සේ විසාකාම මිලට ගත්තා. මිලට අරගෙන නව කෝටියකින් ඔය පූර්වාරාම භූමිය මිලට ගත්තා. ජමහල් ප්‍රාසාදයක් ගබඩා 500 500කින් තියෙන විශාල මාලිගාවක් පූර්වාරාම විහාරයේ වශයෙන් නව කෝටියකින් හැදුවා. ඊට ඇඳ පුටුවාගේ සියලු උපකරණ සහිතව විහාර පූජාවට තව නව කෝටියක් අය කෙරුවා. සියලු වේදම 27 කෝටියයි. බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ මෙතෙන් වැඩම කරවලා අතපෙන් වඩලා පූර්වාරාම විහාරයේ පූජා කළා. එදා බුදුරජාණන් වහන්සේ මෙතුමියගේ පින තවත් වැඩි දියුණු වෙන පිණිස කාමර 10න නිර්මිත බුදුරුව දහසක් මවලා බුද්ධ ආසන පැනවලා වාඩි වෙන හැටි සැලැස්සුවා. ඉතින් මුළු කාමර 10ම බුදුරජාණන් වහන්සේ පරිභෝග කළා හා සමාන වුණා. එදා මේ පූජාව කරලා මෙතුමිය ගිහි කියන්නේ දරුමු නුගුරු පරම්පරා කොච්චරද? 8420 දෙනෙක්. 8420 දෙනෙක්. ඒ කොම දරුවන් මුණුබුරන් මේ මුණුබුරු ආදීන් පිරිවරාගෙන ජීවිතකාසිය කියා මේක ප්‍රදර්ශනා කරන්න පටන් ගත්තා. ඒක කුදුම නාමයකින් කවදාකවත් ඉශාකා මේ වාගේ කන නඟා ශබ්ද නඟලා කතා කරපු කෙනෙක් නෙමෙයි. ඒසා විශාල පිරිස ලවා සාදුකාර දෙවමින් මහත් සමින් මේ ජීවිතකාසිය කියා මේ ප්‍රාසාදයේ වටා සතක්ම ප්‍රාර්ථනා කරන්න පටන් ගන්නවා. කදාම් පාසාදං රම්මං සුදාමත්තිකලේපනං යානදානං දස්සාමි සංකප්පෝ මයිහ පූරිතෝ කදාම් සාලීනං ගත්තං සුචිමන් සූපසේචනං භෝජන දානං දස්සාමි සංකප්පෝ මයිහ පූරිතෝ සදාහම් මංච පීතං ච විසිබිම්බෝනානිච සේනාසන දානං දස්සාමි සංකප්පෝ මය්‍ය පූරිතෝ සදාං සප්ති නවනීතං තේනං ච මදුපානිතං දේසඤ්ඤ දානං දස්සාමි සංකප්පෝ මය්‍ය පූරිතෝ මෙන්න මේ ගාථාවල් ගීතස්වරෙන් කියමින් සලක්ෂණා කළා ඒකේ තේරුම මම කවදා නම් සුදුණු ආලේප කළ දර්ශනීය විහාරයක් කරවා පූජා කරගන්නෙම් දෝ කියන පැතුම පිට වුණා. මගේ සමෘද්ධ වුණා. ওই විදිහට සිව්පස්සේ ගැනම තමන් ප්‍රීති වාක්‍යය කියනවා දැකලා සමහර ස්වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේට පැමිණිල්ලක් කරා. ස්වාමීන් මේ විසාකාව හරියම ශාන්ත කෙනෙක්නේ. අද මේසා විශාල හඬකින් නාද කරමින් මේ කෑ ගහන්නේ මොකක්ද කියලා. එදලා බුදුරජාන් වහන්සේ පහදා දුන්න මහණෙනි විසාකාව කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි කල්ප ලක්ෂයක්ම ශ්‍රද්ධාව, සීලය, සෘතය, ත්‍යාගය, ඥානය නිවා දිනු කරගෙන ආපු මහා පින් ඇති උත්තමාවක්. බුද්ධ ශාසනයේ අග්‍රදායකත්වයේ දිනා ගන්නා උත්තමාවක්. එතුමිය කල්ප ලක්ෂයක් තිස්සේ හිතා පතාගෙන ආපු පින්කමක් මුදුන්පත් කරගත් නිසායි උතුරායන ප්‍රීති සෝමනස්සයෙන් මේ ගාථා කියන්නේ ඇතුමිගේ සිහිය විකල් වෙලා නෙමෙයි කියන එක පහදා දෙමින් මා මුලින් සඳහන් කළ ගාථාවෙන් ධර්ම දේශනාවක් කළා. යථාපි පුක්ඛරාතිම්හා කෛරාමාලා ගුනේ බහු එවං ජාතේන මස්සේන කත්තම් බං කුසලං බහුම් දක්ෂමාලාකාරී කුටේ නානා වර්ණ විචිත්‍ර මල් රාශියක් ලැබුණා නම් විසිතුරු මල් වඩම් රසක් ගොතාගෙන රජමැතිය මෙත්‍යාදීන ජීලා ධනෙ ලබන්නේ යම්සේද එසේම අටවෙනි නමේ අෂ්ට දුෂ්ටක්ෂණයෙන් තොරව නවවෙනි බුද්ධෝත්පාද කාලේ උපන්න නැනවත් බෞද්ධයෙකු විසින් විසිතුරු කුසල් ධර්මයන් නැත නැත රැස් කරගත යුතුයි බාල වශයෙන් රැස් කරගත යුතුයි කියලා අනුශාසනා කළා එතන සඳහන් වෙනවා දහම් පදයක් ජාතේන මච්ඡේද කියලා. මොකක්ද මේ ජාතේන මච්ඡේද කියන්නේ? සීල මිනිස්සු උපන්න අය තමයි. උපන්න තමයි හැමෝම මිනිස්සු. නමුත් මෙතන ජාතේන මච්ඡේද කියන්නේ අර දුෂ්ටාත්මන අතෙන් තොර වූ ඥානවන්තෝ ඉදීමයි. දුෂ්ටාත්මන කියලා අටක් තියෙනවා. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නොලැබෙන ඊට අදාළ පාරමී පුරා ගන්න නොලැබෙන අවස්ථා අටක් තියෙනවා. තයෝ අපාය ආරුප්පා සංඤං පච්ඡන්ති මං කිචේ පංචේන්ද්‍රියානං ඒ කල්යං මිච්ඡා දිට්ඨිච දාරුණා අපාසුභාහෝ බුද්ධස්සේ සද්ධම්මා මතදායිනෝ අත්ථක්කනා අසමයා ඉතිේතේ ප්‍රකාශිතා මෙන්න මේ ගාථා වලින් කියවෙන දුෂ්ටස්සනාට කයෝ අපායා නරකාදී තිරිසන් අපාය, പ്രേත අපාය. ওই අපාය තුන දුෂ්කර්ෂණ තුනක්. ඒ പ്രേත අපායටම අසුර අපාය එකතු වෙනවා. ලෝකාන්තරික නරකයක් එකතු වෙනවා. සංඥම් පච්ඡන්ති මාන්ති කිව්වේ අසඤ්ඤතලයයි අරූපතලයයි සත්‍යන්ත ජනපදය එතන තියෙනවා දෙකක්. අසඤ්ඤ භාවයයි අරූපතල අතරයි කියන තැන්වල චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ලැබෙන්නේ. අසඤ්ඤතලයේ සිතක්නේ අරූප තලයේ බණ පදයක් අහන්න ලැබෙන්නේ බුද්ධ දර්ශනයක් ලැබෙන්නේ ඒ නිසා සෝවාන් වූ කෙනෙකුට එහිදී සෝවාන් වෙන්න පුළුවන් කමක් නැහැ. නිසා දුෂ්ටක්ෂණයක්. පත්‍යන්තම ජනපදයේ කියන්නේ බුද්ධ ධම්ම සංඝ තුනුරුවන් නොපවත්නා වූ කල්යාණ මිත්‍රයන් නොමැති දාන සීල භාවනා කුසල් කර ගන්න අවස්ථාවක් නොලැබෙන ප්‍රදේශයට කියනවා පත්‍යන්ත ජනපද කියලා. ඒ උපන්නේ කොටස් චතුරාර්ය සත්‍ය අවබෝධයක් ලැබෙන්නේ නැහැ. පංචේන්ද්‍රයන්න් වේකල්ලන් කිව්වේ අන්ධ ගොළු බීරි උම්මත්තක මන්ද බුද්ධි කියලා උපන්න නම් වැඩක් නැහැ. එවාගේ මිච්ඡාදිත්‍යගේ ධාරණා කිව්වේ ධර්ම මිසදුතු ගැන තේනවා නම් එයාට ඒ ජීවිතේ මිසදුතු අත්හරිනතුරු චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. ධර්ම මිසදුතු කියන්නේ නාස්තික දෘෂ්ටිය, අකිරිය දෘෂ්ටිය, අහේතුක දෘෂ්ටිය කියන්නේ මේ තුනටයි භයානක අකුසලයක්. ඒක කර්මයන්ගෙන් අකුසල කර්මයන්ගෙන් බරපතලම කර්මයක් වෙනවා. කොයිතරම් බරපතල දෙ තියෙනවා නම් කල්පාන්තයේ ජීවත් සුගතියකටෙන් ලැබෙන්නේ දැන් මේ කල්ප විනාශින කොට අවීචිය ඉඳලා වෙනත් කල්ප විනාශයක් නැති අවීචියකට මාරු වෙනවා. ඒ කර්මත බරපතලයි නියත මිසුදු කොට. අනික අපාසු භාවෝ බුද්දස්ස සද්ධම්මා මත දායිනෝ සද්ධර්ම අමෘතයේ ගෙන දෙන බුද්ධෝත්පාදයක් නැති කාලයක් වීමත් චතුරාරි සත්‍ය අවබෝධයට බාධාවක්. මෙන්න මේ අවස්ථා අතෙන් තොරනම් බුද්ධෝත්පාද කාලයක් මෙදී නම් ඒ කාලයේ උත්පත්තිය ලබනවා නම් අන්න ඒකටයි කියන්නේ දුෂ්ටාසන අතෙන් තොරවෝ නමවෙනි බුද්ධෝත්පාද ශනේ සම්ප්‍රත්‍ය උපන් කෙනෙක් කියලා. දැන් බෞද්ධයන් වශයෙන් අපි ඒ වාසනාවන්ත තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපි දැන් නරකාගේ නෙමෙයි, ත්‍රිසං අපාය නෙමෙයි, പ്രേත අසුරාපායකත් නෙමෙයි, අසඤ්ඤතලයකත් නෙමෙයි. අරූප ලෝකකත් නෙමෙයි, පිටසක්වලකත් නෙමෙයි. ඉන්ද්‍රිය වේකනායකොත් නෙමෙයි. අබුද්ධෝත්පාද කාලයකොත් නෙමෙයි, නියත විසුදු දැක්කොත් නෙමෙයි. එනිසා බෞද්ධයන් වශයෙන් අපට දහසක් නයින් ප්‍රතිමන්දිත සෝවාන් මාර්ග උනත් ලබන්න පුළුවන්. ඒ සුදුසු වාතාවරණයක් අපේ సంతාන තුළ තියෙනවා. පළවෙනි බී අපි ඒ තිබුණාට නැවත අත්වන දැනන්න පුළුවන් කමක් නැහැ. ඒ දී අරගෙන වැපරුවොත් තමයි විශේෂයෙන් වපුරලා ආරක්ෂා කළොත් තමයි නැවත අත්වන නිරන්න පුළුවන් වෙන්නේ. ඒ වාගේ අපි අපේ වාසනාව මතු කර ගැනීම සඳහා නිසිතේ සීලයක පීඨා සමති උපාසනා භාවනා නොයදුවොත් අපට දහසක්මයෙන් ප්‍රතිමන්විත සෝවාන් මාර්ගයේ අහස පොළොව වගේ ඈත් වෙන්න පුළුවන්. එනිසා සරුවඥන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ දුක්ඛාසන අතෙන් තොරව නැනවත් බෞද්ධයන් වශයෙන් ඉන්න කාලය තුලදී කස්සබ්බං කුසලං බහුම් බොහෝ කුසල රැස් කටයුතු කියලා අනුශාසනා කළ දක්ෂමාලාකාරේ මා රැකකින් විසතුරු මාර්ගං ගොතන්නක් නේ මෙතෙන් අපි සලකා බලන්නට ඕනේ කස්සබ්බං කුසලං බහුම් කියන පදේ අනුව සමහර කෙනෙක් මේ කුසලයේ පිනේ දෙකක් හැටියටත් හඳුන්වන්න මහන්සි ගන්නවා කුසලයයි පිනයයි කියන දෙකක් නෙමෙයි එක ධර්මතාවක්. බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසයක් කියන එකම දෙය මේක් මේක් වචන වලින් ඉදිරිපත් කරන චරිත. දැන් සිත කියන එක හඳුන්වන්න සිතට සමාන වචන තියෙනවා 10ක්. ප්‍රඥාව හඳුන්වන්නේ ප්‍රඥාවට සමාන අර්ථයක් වචන තියෙනවා 30ක්. કૃષ્ණාව හඳුන්වන්න කෘષ્ණාවට සමාන අර්ථ ඇති පද කීයක් තියෙනවා. ඒ වාගේ එක ධර්මතාවක් සඳහා මේක මේක වචන භාවිතා කරනවා. ඒ වාට කියන යාතාව සරස ලක්ෂණය කියලා. යාතාව සරස ලක්ෂණය කියන්නේ යාතාව කියන්නේ සත්‍ය වූ සරස කියන්නේ සුවකී කෘත්‍ය වූ පරිද්දෙන් ලක්ෂණය කියන්නේ ස්වභාවය හඳුන්වනවා. සත්‍ය වූ සුවකී කෘත්‍ය රසයේ නිසා ලබන නමට කියනවා යථාව සරස ලක්ෂණ කියලා. දැන් අපි පස්සෝ කියනවා. පස්සෝ කියන්නේ කුසල ලක්ෂණ ඕ. පස්සෝ කියන්නේ මේ චෛතසිකයාගේ ස්වභාවය නිවැරදි. නිවැරදි සුවපී ක්‍රියාකාරීත්වයේ කුමක්ද? අරමුණු ස්පර්ශ කිරීමයි. චිත්ත චෛතසික ධර්මයන් අරමුණු ස්පර්ශ කිරීමේ යොදවීමයි. ඒක නිසා ඒකේ යථාව සරස ලක්ෂණයෙන් පස්සෝ කියනවා. වේදනාව කියන්නේ මොකක්ද? වේදේති इति වේදනා වේදේති इति වේදනා නින්දනය කරනවා නම් යම් ධර්ම ස්වභාවයක් ඒකෙහි යාතාවසල්ක ලක්ෂණයයි ඒ කියන්නේ සත්‍ය වශයෙන් තියෙන ස්වභාව කෘත්‍යයයි ඒකට කියනවා වේදනා කියලා. ඔය වාගේ සංඥානාතිති සංඥා. අරමුණ හැඳ ගන්න හැඳෙන ගන්නා නිසා සංඥා කියනවා. අරමුණ හැඳින ගැනීම තමයි යාතාව සරස ලක්ෂණය. සේ රස කියන එක සරස කියලා කියන්නේ. සත කියන්නේ කෘත්‍යය. සෝතියේ කෘත්‍යය. සත්‍ය වශයෙන් තමාට අයිති කෘත්‍යයට කියනවා යාතාව සරස කියලා. ඒ ස්වභාවය තමයි ලක්ෂණ කියලා හඳුන්වන්නේ. එතකොට මේ විදිහට එක එක දහම් පදයකට සරුවක් යන වාසේ භාවිතා කරන නම යාතාව සරස ලක්ෂණයෙන් ලැබිච්ච නමයි. දැන් මෙතන කුසලයේ කුසලයේ කියුවත් කෙනේ කෙනේ කියුවත් එකම ධර්මතාවක තියෙන ක්‍රියාකාරීත්ව දෙකක්. ඒ මොකක්ද? දැන් අපි සලක බලමු පහනක් දැල්වෙනවා. අඳුරු කාමරයක පහනක් දැල්වෙනකොට ඒ කරුණ දෙකක් සිද්ධ වෙනවා. අඳුර නැතිවීමයි එළියේ පැතිරීමයි. පෙරපස නොවීමේක සිද්ධ වෙනවා. පෙරපස නොවීමේ සිද්ධ වෙන බැවින් ඒ පහන නම් දෙකක් භාවිතා වෙනවා. අඳුර නැත නාරතයෙන් පහනට කියනවා තමෝ නුද සමදන්ති කියලා. අපි ගාථාවෙත් එක කියනවා. එළිය පැතිරෙන අර්ථයෙන් පානට කියනවා දීපෝ පදීපෝ පජ්ජෝතෝ ওই වචන කියනවා. එතකොට එකම පානටයි මේ නම් දෙකක් දුන්නේ ක්‍රියාකාරී දෙකක් එතන තියෙනවා. ඒ වාගේ අපි දානයක් දෙතක්, සීලයක් රැකෙතක්, භාවනාවක් කරතක්. කවර හෝ කුසලයක් කරනකොට ක්‍රියාකාරී දෙකක් උතන සිදු වෙනවා. ඒ මොකක්ද ක්‍රියාකාරී දෙක? හබයන් පුනාතේති පුඤ්ඤම් අන්න එක ක්‍රියාකාරීත්වයක්. හබයන් කියන්නේ චිත්ත සංතානය. චිත්තසංතානේ පවිත්‍ර කෙරේ නොයි පිරිසුදු කෙරේ නොයි පිනනම් වේ. අන්න පින කියන එක වචනේ තේරෙම හිත පිරිසුදු කරනවා. ඒ කාර්යයට එළිය පැතිරීම වාගේ, පාන එළිය පැතිරීම වාගේ. කුසසංකාතේ පාපකේ අකුසලේ ධම්මේ සලයන්ති සලයන්ති කම්පෙන්ති විද්දන්තෙන්ති ඒති කුසලා. කුසලම් වූ ලාමකව නින්දිත වූ පාප ධර්මයන් කලණය කරන, චලනය කරන, කම්පනය කරන, විද්ඝාතනය කරන බැවින් කුසලය කියලා කියනවා. අන්න අඳුර නැසන අර්ථයෙන් පානට තමදක්ක කිව්වා වගේ. හිතේ කෙලෙස් අඳුරු නැසනවා. ඒතර කෙලෙස් අඳුරු නැසීමයි හිතේ එළිය පැතිරීම දෙකම එකවර සිද්ධ වුණා. ඒ නිසා හිතේ එළිය පැතිරෙන අර්ථයෙන් දින කියනවා හිතේ අකුසල ඡායසික ධර්මයන් යටපත් කරන අර්ථයෙන් කුසල කියනවා. ඒකට එකම ධර්මයේ නම් දෙකක් වුණා. ඒ නිසා පින කිව්වත් එකයි කුසලයේ කිව්වත් එකයි. වෙනස තියෙන්නේ සුගති සම්පත් ලෞකික සම්පත් බලාගෙන කුසල් කරා මේකට වත්ගාමිනී කුසල් කියනවා. සංසාර ගමනට යෙදෙන කුසල්. නිවන් පිළිසරස් කරගන්න පිනට කුසලයට දෙකටම කියනවා විවත්ගාමිනී කුසලයේ කියලා. මෙන්න මේ දෙයට මේ කුසලයේ පිළිබඳ නිවැරදි තේරුමකුත් අපි ළඟ තියෙන්න ඕනේ. එනිසා කස්තබ්බං කුසලං බහුං කියලා සඳහන් කෙරේ ලෞකිකෝද ලෝකෝත්තර වූද හිතසුව පිණිස පවත්නා කුසල ධර්මයන් අපමණ රැස් කරගත යුතු කියන එකයි. එක දාන වාරකදී මේ විසාකාවගේ අනාගත සම්පත් පිළිබඳව සරුවක් යන වාසේ මෙහෙම දේශනා කළා තියෙනවා. යා අන්න පානං දදති පමුදිතා සීලූප පන්නා සුගතස්ස සාවිපා දදාති දානං අභිභුය්‍ය මක්ඛරින් සෝවග්නිකං සෝකනුදං සුඛාවං දිබ්බං සුඛං සා ආගම්ම මග්ගං විරජං අනංගනං සා පුඤ්ඤකාම සුඛිනී අනාමය සග්ගම්මිකාරං සග්ගම්මිකායන් හි චිරං පමෝදති මෙතුමියගේ අනාගත වාක්‍ය බුදුරජාන් වහන්සේ දෙසූ තැන යා අන්නපානං දදතේ ප්‍රමෝදිතා මේ විසාකාව සිව්පස්සේ බොහෝම ප්‍රසාදයෙන් පිරිනමනවා සීලෝපපන්න සුගත සුසාවිකා මෙතුමිය සැබෑ සීලවන්ත කෙනෙක් එවාගේම සැබෑ බෞද්ධ ශ්‍රාවිකාවක් දදාති දානං අභිභුජ්‍ය මච්චරි එතුමිය මසුරු මාල අභිභවනය කරමින් දම්පින්කම් කරනවා සෝවාග්ගිකං ශෝකනුදං සුඛාවහං ස්වර්ග සම්පත් මෝක්ෂ සම්පත් ගෙන දෙන සැපගෙන දෙන ශෝක දුක් දුන්නස් ජීවම් කරන දම්පින්කම් කරනවා එවාගෙම දිග්බන් සුඛං සා ලබතේච ආයු එතුමිය මින් ඉදිරියට බොහෝම ආව සම්පත් ඇති ජීව සම්පත්යකට යනවා ඒ කියන්නේ නිර්මාණ රති ජීව ලෝකයට යනවා මනුෂ්‍ය වංශ ප්‍රමාණයෙන් දැකිය යුතු ස්කෝටි 40 ලක්ෂයක් එහි ආශ්‍රය විදිනවා. දිබ්බං සුඛංසා ලබතේච ආයුං ආගම්ම මග්ගං විරජං අනංගන. ඊළඟට එතුමිය දිව්‍ය ලෝක දෙකතම <clears throat> දිව්‍ය ලෝක දෙකකම සම්පත් නිදලා බ්‍රහ්ම ලෝකයට යනවා. බ්‍රහ්ම ලෝකයට යන්නේ අනාගාමී වෙලා. අනාගාමී වෙලා බඹලෝට ගිහින් බ්‍රහ්ම ලෝකයකින් එකට ගිහිල්ලා සුද්ධාවාසිකයනවා. සා පුඤ්ඤකාමා සුඛිනී අනාමයා එතෙමේ මේතරම් පින් කැමැත්තෙන් කළ කුසල් දෙලින් බොහෝම වාසනාවන්ත ජීවිතය ඇතිව බමලෝට ගිහිල්ලා සබ්දම්මේ කායම් මිචිරං සමෝදති දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වල දීර්ඝ කාලයක් සම්පත් විඳිනවා දිව්‍ය ලෝක වලින් තියෙන ඉන්ද්‍රියම් පිනව නැසැප එවාගේ බ්‍රහ්ම ලෝකේ තියෙන ධ්‍යාන සැප එයින් ඉහළ භ්‍රම ලෝකවලට යනවා කියන්නේ සුද්ධාවාස බමතල පහතම යනවා. සුද්ධාවාසයේ පළවෙනි අවිහ බමතලේ මහා කල්ප 1000ක් ඉන්නවා. අතප්පේ මහා කල්ප 2000ක් ඉන්නවා. සුදස්සගේ මහා කල්ප 4000ක් ඉන්නවා. සුදස්සී 8000ක් ඉන්නවා. අකනිතාවේ 16000ක් ඉන්නවා. පංචසුද්ධාවාසයේ මහා කල්ප 31000ක් ඉන්නවා. එච්චර දීර්ඝ කාලයක් ධ්‍යාන සෝයෙන් සමාපatti සෝයෙන් නිරෝධ සමාපatti සෝයෙන් ඉඳලා අකනිතා වේදී අරහත්ත්වයටපත් වෙ පිළිඳ වේවා. මේක අනාගත වාක්‍ය වශයෙන් බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඉතින් එතුම මේ බුද්ධ ශාසනයේට මහෝපකාරී සිය උපාසිකාවක් බැවින් ඒකදග්ගම් වික්‍රේ මම ශාවකියා ශාවිකාණං උපාසිකාණං අග්ගදක් අග්ගදායකාණං යදිදං විසාකා කියලා ථානාන්තර දීලා තිබුණා. මගේ ශාසනයේ ශ්‍රාවකාවන් අතුර ශ්‍රාවික උපාසිකාවන් අතුර අග්‍රදායකත්වයට විසාකාව සුදුසේ විසාකාව අග්‍රයි කියලා සඳහන් දීලා තිබුණා. ඉතින් මේ වාගේ කල්ප ලක්ෂයක් තිස්සේ මෙතුමියගේ චිත්ත සංකාමී දියුණු කරපු අර කුසල ඡන්ද කුසල වීරිය කුසල චිත්තය කුසල විමර්ශන නුවණ කියන මේවා භවයක් භවයක් පාසා පිළිපෙළ ඇවිල්ලා ඒ තමන් විසිතේ නුවණ දිනු වෙලා ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ඥානය මේවා දිනු කරගෙන ඇවිල්ලා මේ බුද්ධ ශාසනය මේ තරම් වාසනාවන්ත, පුණ්‍යවන්ත, ඥානවන්ත ජීවිතයක් ලබාගෙන මුළු මහත් සැලැත්නුවර වාසීන් අතරත මුදුන් මල් කඩක් වාගේ දැබලමින් ඉඳලා 8420 දෙනෙකුගේ මව් කෙනෙක් වෙලා මේ දෙව්ලොවට බඹලොවට නිවනට වාසනාවන්ත උනේ කරගන්නාද කුසල ධර්මයන්ගේ ආනුභාව බලයයි දෙවියෙක් ලබා දුන්න නෙමෙයි දෙමව්පියන්ගේ ප්‍රවේණියෙන් ලැබුණ නෙමෙයි තම තමා කරගන්නා ලද කුසල ධර්මයන්ගේ ශක්තියයි මෙතුමියට මේ තරම් වාසනාවන්ත පුණ්‍යවන්ත ජීවිතයක් ගත කරගන්න ලැබුණේ ඉතින් එතුමිය අද පරිණිමිත වසවත් දිව්‍ය ලෝකයේ සැපෙහිදිනවා. මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 120ක් ජීවත් වුණා. පංච කල්යාණ සම්පත්තියෙන් බිඳක්වත් පිරිහෙන්නේ නැතුව අවුරුදු 120ක් ජීවත් වුණා. ජීවිතයේ අවසානයේදී නිදා පිළිදියාත්මෙන් නිර්මාරාත්මයේ දෙවලෝ උපන්නා. එතකොට විසාකාවට හිතියේ මේ ධර්මනුගුරු පරම්පරාව කිසිවෙක් අධේ ස්ථානයේ නෑ ඔක්කොම සමහර කෙනෙක් මාර්ගඵල ලැබලා නිවන් දැක්ක සමහර කෙනෙක් අතුවාගේ මේ පාළෝ යන්න ඇති මේ ධන පිළිසෙ සමාහට සමහරු ඉන්න ඇති ඒ පිළිසෙට වෙලා ඒ තරමට අපි සංසාරේ එකතු වෙලා ඉඳලා මේ වට මේ යොමු වෙලා තියෙන්නේ ඉතින් මේ විසාකාවත් ඒතරම් ධම්ම පුණ්‍ය වාසනාවන්ත වෙදලා නිරුද්ධ වුණා. මේ වාගේ උපනුපන් සෑම සත්‍යයක්ම ආයුෂාගේ කෙලවර නිරුද්ධ වෙනවා. එනිසා සියලු සංස්කාර අනිත්‍යයි. ලෞතර බුදුරජාණන් වහන්සේ 45 අවුරුද්දක් ලොවට වැඩ සැලසලා සූවිසි ආසංගණන් ජනතාව නිවන පුර පමුණුවලා අනාගතේ බලා අදිෂ්ඨාන බල පිහිටුවා සුවාසෝදාස ධර්මස්කන්ධයේ දේශනා කොට තබා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 අනිත්‍ය දුක්ඛ අනාත්ම දැවීම හා පිළිකුල් දැවීම අසුභයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම සීලම සංස්කාර ධර්ම සීලන සංකත සංతాප විපරිණාම ස්වභාවයෙන් යුක්ත දැවීම දුක්ඛාරි සත්‍යයි. ඒ දුක්ඛාරි සත්‍ය උපදවන ආයෝහන නිදාන සංයෝග පරිබෝධාර්ථයෙන් යුක්ත තෘෂ්ණාව දුක්ඛ සමුදයාරි සත්‍යයි. ඒ දෙකම නැති නිස්සාරණ විවේක ආසංක තමතාර්ථයෙන් යුක්ත වූ සාන්ත නිර්වාණ ධාතුව දුක්ඛ නිරෝධ සත්‍යයි. දුක්ඛ සත්‍යය පිරිසිඳ ආબોධ කරගන්නා වූද සමුදය සත්‍යය ප්‍රහාණය කරන්නා වූද නිරෝධ සත්‍යය සාක්ෂාත් කරන්නා වූද නිඥාන හේතු දර්ශන අධිපතියත්වයෙන් යුක්ත වන ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍යයි දුක්ඛ සත්‍ය අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ පිරිසිදු ආબોධ කටයුතු සත්‍ය ධර්මයක්. සමුදය සත්‍ය අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ ප්‍රහාණය කටයුතු සත්‍ය ධර්මයක්. නිරෝධ සත්‍ය ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ සාක්ෂාත් කටයුතු සත්‍ය ධර්මයක්. මාර්ග සත්‍ය ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ භාවනා වශයෙන් වැඩි යුතු සත්‍ය ධර්මයක්. අනන්ත පරිමාණ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් නිරෝධාන ආදී පාරමී දෙලින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවනින් සැනසීමටපත් වුණා. සතර දුක් තරණය කොට කෙලෙස් ගිනි නිවාසාන්ත නිවනින් සැනසී වදාළ බුදු ප්‍රශ්නේ බුදුමහරහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සමකල්ලි අපේ ගෞරව ආචාර්ය උත්තමාංග නමස්කාරය වේවා අපේ ජීවිතේ පුරා රැස් කරන සෑම කුසලයක් අපට සතිපට්ඨාන සතර වැඩිමේ හේතු වේවා සම්‍යක් ප්‍රදාන හතර ඉද්ධිපාද හතර ඉන්ද්‍රිය ධර්ම පහ බල ධර්ම පහ බොජ්ජංග හත මාර්ගාංග හත වැඩිමේ හේතු වේවා පාරමී බාටපත් වේවා චතු බෝධි ඥානයෙන් සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය වේවා කියලා අපි අදිස්ථාන සබා ගනිමු.